ආර්ය ධර්මය ඇසූ කෙනෙකුට ඒ දහම් නැවත නැවත ආවර්ජනා කිරීම සතර ඉරියව්වේදීම කළ හැකිය. එසේ දවස පුරා ආවර්ජනීය කරමින් ඉන්නා කෙනෙක් මහත්ඵල මහානිසංස භාවනාවක් කරන්නේක්ද කියන පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. අපි අපි විග්‍රහ කළා මුලින් තේරුම් අරගන්න ඕනේ ඒ ප්‍රශ්නේ. අපිට දෙනවා අපරීතයකට වෛද්‍යවරයෙක් බේත් තුඩුවක්. දැන් අපි උදේ ඉඳන් හැරෙන්න බේත් තුඩුව කිලෝ කිලෝ කිහිප කරලා ඉන්නවා. කඩපාඩම් වෙනවා ටිකක් අල්ලෝ කියවලු. දැන් ඉදී හොඳ වෙයි. බේත් තුඩුව දුන්නේ කිලෝ කිලෝ කඩපාඩම් කරගෙන මතක තියාගත්තද නැත්නම් ඒ කියා පිළියෙත බේත හොයලා පතාට එකට ඉඳලා කිව්ව වෙලාවට නියම විදිහට සත්‍යපත්‍ය දැනගෙන කටයුතු කරමින් පාණය කරලා දිරිදුව කරගන්න. එහෙනම් ධර්මයේ දේශනා කරනවා කියන්නේ වාක්‍යයක් හෝ පිරිතක් හෝ එහෙම නැත්නම් ඒ බඳු ආකාරයෙන් අඩපාලම් කර කර ඉන්න දෙයක්වත් මේකයි ධර්මයේ කියලා දීක්‍ර කර ඉන්න දෙයක්වත් නෙමෙයි. එහෙනම් මේ ධර්මයේ මොකක්ද අපිට වෙන්නා තියෙන නිවන් දකින්න තියෙන ධර්මයේ අපි හිතන කියන කරන දේවල් රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන විදිහේ මූලිකත්වයෙන් රාග මූලිකව, ද්වේෂ මූලිකව, මෝහ මූලිකව හිතනවා නම් කියනවා නම් කරනවා නම් මනස හිතේ තමන් හිතන කියන කරන දේවල් දිහා විමසිල්ලෙන් බලාගෙන ඒක රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙන හිතිවිල්ල ක්‍රියාවද්ද කතාවද්ද කියලා. හොඳට තේරුම් අරගෙන එහෙම රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙන හිතවිල්ලක් නම් ක්‍රියාවක් නම් කතාවක් නම් මේ මොහොතේම ඒක තේරුම් අරගෙන. ඒක අවැඩදායකයි නොකල යුතුයි. ඒකෙන් සතර ගමනට හේතු වෙන මගක් පෑදෙනවා. දුකට මුල් වෙනවා කියලා දැනගෙන. මනාපියේ මේක වහා පහ කර දමන්න. එන්න ඒ බඳු හිතවිල්ලක් යලි යලි හිතන්නේ නැහැ කියලා නිගමනය කරගන්නවා. එවන් ක්‍රියාවක් සිද්ධ වුණා නම් යලියන් කරන්නේ නැහැ කියලා ආයත සංවරයේ පිළිගන්න ඕනේ. එවන් කතාවක් කියවුණා නම් ඒ මනා දීයේ ඉඳගෙන හරි වැඩේ උනේ සාගේත දේශේට මොහේ දෙහි වෙන කතාවක් නේද මගෙන් මේ පිටුනේ කියලා දැනගත්ත ගමන් තේරුම් ගත්ත ගමන් වහාම නතර කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. මින්මතුවට නම් එවන් වන්නා වූ සාග සහගත දේශ සහගත මෝහ සහගත හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් මම නගන්නේ නැහැ කියන. ආයතන අනුවරේ පිළිහිලා ඉතින් පුරුදු කර ගන්න ඕනේ. ඉතින් උදේ ඉඳන් රැය වෙනකන් රැය එළියෙනකන් හරි අපි ඉතින් සතර ඉරියව් පවත්නවා හිතනවා කියනවා කරනවා. යම් මොහොතක හිතනවා කියනවා නම් කරනවා නම් මනසින් ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන ඉඳයි ධර්ම දේශනා කරන්නේ. ධර්මයේ කියන්නේ ඒකයි තේරුම් අරගන්න ඕනේ. ඊළඟේ හිතන කියන කරන දේවල් වලින් ඇති වෙන්නේ මොකද්ද කියලා ධර්මානුකූලව අහලා තේරුම් අරගන්න ඕනේ. තේරුම් ගත්තට පස්සේ නැවත නැවතත් සිහි කරන්න ඕනේ මොකද්ද? තේරුම් ගත්ත දේට අනුකූලව ප්‍රායෝගිකව ඒ ධර්මයට අනුකූලව ප්‍රගුණ වීමටයි පුරුදු වෙන්නේ. එහෙනම් මුළු දවස පුරාම කරන කටයුතු වලදී ප්‍රගුණ කරගන්න ඕනේ අන්න ඒ ටික. එතකොටයි මාර්ගය වැඩෙන්නේ. රූපං අනිච්චං රූපං අනිච්චං වේදනා අනිච්චා වේදනා අනිච්චා ආදී වශයෙන් කිය කියා ඉන්න එක ධර්මයේ කියලා හිතාගත්තොත් ඒ බේත් තුන්දුව විතරයි. ඉතින් ඕක කිය කියා උදේ ඉඳන් හැම කාරියට කර්මස්ථානයක් වෙන්න කියලා යථාර්ථය මතුවෙන්නේ නැහැ. ඒකේ බේත් තුන්දුව කියෝ කියෝ ඉන්නේ. රූප අනිත්‍යයි කිව්වයි වේදනා අනිත්‍යයි කිව්වයි සංඥා අනිත්‍යයි කිව්වේ සංකාර අනිත්‍යයි කිව්වේ විඥාන අනිත්‍යයි කිව්වේ මොකක් නිසාද? තේරුම් ගන්නවා බේතොළුවේ කියා තියෙනවා. රූපං දුක්ඛං වේදනා දුක්ඛ සංඥා දුක්ඛ සංඛාරා දුක්ඛ විඥානා දුක්ඛ කියලා කියන්නේ මොකක්ද? ඒකත් තේරුම් ගන්න. රූපං අනාත්තා වේදනා අනාත්තා සංඥා අනාත්තා සංඛාරා අනාත්තා විඥානා අනාත්තා කියලා කිව්වේ මොකක්ද? මේ ලෝකේ ගැන කිව්වොත් පංචස්කන්ධය මුල් කරගෙන ලෝකේ කියා දුන්න හැටි. ස්කන්ධ වශයෙන් ලෝකේ කියා දුන්න දේශනා කළා. ලෝකේ යථාර්ථය. ඒ කිව්වේ මොකද කියලා තේරුම් ගන්නකන් ඒක හොඳට සිහි කරලා බලන්න ඕනේ. එහෙනම් මම මොනවා තුළද මේ ජීවත් වෙනවා කියන්නේ? ජීවත් වෙනවා කියලා මම මොනවද බදන්නේ? මොනවද ඇසුරු කරන්නේ? රූප ඇසුරු කරනවා, වේදනා ඇසුරු කරනවා, සංඥා ඇසුරු කරනවා, සංකාර ඇසුරු කරනවා, විඥාන ඇසුරු කරනවා. ඒවා වටිනවයි කියලා හිතාගෙන ඇසුරු කරන්නේ. එයා වටිනවා කියලා හිතාගෙන සාකල් ඒ වගේ ඡන්දය, සාගය හටගන්නවා. ඒවැ බැඳීමක් හටගන්නවා. ඒවැ සැරිසරන්න අවශ්‍යතාවයක් හටගන්නවා. ඒක වටිනවා කියන අදහසක් අරගන්නවා. ඕකට කියන අවිද්‍යාවේ තීරණ. මෙන්න මේ අවිද්‍යාවේ තීරණේ තමයි ලෝක සත්‍යය පිළිලා මෙච්චර කල වැරදිය කරගෙන ඉන්නේ. අන්න ස්කන්ධ වශයෙන් ලෝකේ දැනගන්නවා කියන්නේ ජීවත් වීම සඳහා අතුරට ගන්න ලෝකයේ අයිති කොටස් පහකට බෙදලා රූප වේදනා සංඥා සංකාර විඥාන කිය බෙදව පහට අයිති වෙන කොටස් දැකලා ඒවා නේද මේ වටිනවා කියලා අතුරු කරන්නේ ඒවා පසුපස නේද යලි යලි හඹා යන්නේ මෙන්න මේක ඇයි හඹා යන්නේ මේව වටිනවා කියන අදහස නිසා වටිනවද නැද්ද කියන එක ධර්මානුකූලව විමර්ශනය කරලා බලන්න බේතුන්දුවා දීලා තියෙනවා ඒතකොට සමහරට තේරෙයි වටිනවද නැද්ද කියලා මේක හිතලා බලන්න කියලා දුන්නා ඒවා යථාර්ථය. එහෙනම් ඔය රූප කියන ඒවා, වේදනා කියන ඒවා, සංඥා කියන ඒවා, සංකාර කියන ඒවා, විඥාන කියන ඒවා සදාතනික දේවලුත් නෙමෙයි. හේතුවක් නිසා ගොඩනගලා සකස් කරගන්න ඒවා. නිකන් අහම්බෙන් මතුවෙනවත් නෙමෙයි. හේතුඵල ධර්ම. ඉතින් මේ කියන කතා ටික ඉස්සරහ තේරුම් ගන්නවා ඒක තමයි ටිබෙට් තුන්දුවේ කියන්නේ මොකක්ද කියලා තෝරාගත්තා වෙන්නේ. මෙන්න මෙහෙම ඉස්සරහ තෝරාගැනීම වෙනකන් ධර්මීය පිළිබඳ දැනුවත් වෙනවා. අර ධර්මීය පිළිබඳ දැනුවත් වුණාට පස්සේ දහම් ඇස පහළ වෙනවා. එන්න සෝතාපන්නී කියනවා. දහම් ඇස පහළ වුණා කියන්නේ ආශ්‍රයයක් වර්ධින්නේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් මෙන්න මේකයි ඇත්තක් කියන එක ඉතලා මුලින් තේරුම් ගන්න. අනේ තේරුම් ගන්නකම් ඉතිල බලනවා. එහෙනම් මේ එකක්වත් හේතුඵල ධර්ම නෑ. හටගත්තා නම් ඒක විපරණාමයටපත් වෙලා වෙනතිලා જાති ඒවන්. ඒ කියන එක ඇත්තද කියලා විමර්ශනය කළා බලනකොට වෙන එකක් කියන්නේ නැහැ. ඒකේ ස්වභාවය ඒක නිසා මේක ඇත්තයි කියලා පේනවා. අන්න ඥාන ගෝචරව ඉස්සෙල්ලා දකින්න හැකියි. අන්න එහෙම දැනගත්තට පස්සේ ඒවා එහෙනම් අපි අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඕවා පස්සේ හඹා යන්නේ මොකක් කරන්නේ? ඒවා වටිනා මේ මේ දේවල් මේ මේ රූප මට ඕන හැටියට පවත්වා ගන්න තියෙනවා කොච්චර හොඳද? මේ වගේ මේ පදු වේදනා එනවා නම් ආස්වාදයිනේ කොච්චර හොඳද? මෙහෙම දුක් වේදනා එන්නේ නැත්නම් කොච්චර හොඳද? මෙහෙම සැප වේදනා එනවා නම් කොච්චර හොඳද? මේ ආදි වශයෙන් හිතාගෙන තමයි මේ වැඩේට බහැලා තියෙන්නේ. ආස්වාදයේ දින කතර ගමන කියන එක හැදින්නේ. මේ පදු මේ පදු සංඥා කොච්චර ප්‍රියද? ආස්වාද දැනකද? ඒවා මාර්ගවල මට ඕන හැටියට පවතිනවා නම් කොච්චර හොඳද? ඒවා වෙනසෙන්නේ නැත්නම් කොච්චර හොඳද? මේ මේ සංඥා දුක්ඛයිසයි. ඒවා ඉන්නේ නැත්නම් කොච්චර හොඳද? ගොඩනැගෙන්නේ නැත්නම් කොච්චර හොඳද? ඔය ආදි වශයෙන් හොඳ එකක් හිතාගෙන මේ පැවැත්ම තුළ හොඳ එකක් හොයලා යන ගමනක් තියෙනවා. මේ බඳු මේ බඳු සංඛාර ගොඩනගනකොට කොච්චර ප්‍රියමනාප දෙයක් ගොඩනගිනවද? එහෙනම් ඒක කොච්චර එහෙම එකක් ගොඩනගා ගන්න මේ බඳු දේ විදිහට හිතලා කියන කරනකොට ගොඩනගිනවා නම් ඒක කොච්චර හොඳද? ඔය අදහස තියාගෙන සංකාර පස්සේ හඹා යන. එක එක හිතරේ එන ගති ලක්ෂණ තියෙනවා. මේ මේ දේවල් මම කරගන්න, මගේ කරගන්න, මගේ ආත්මය කරගන්න. ওই විදිහට පවත්වා ගන්න තියෙනවා නම් කොච්චර හොඳද? එහෙම හිතක් හට ගන්නවා නම් ඒකට හේතු ගොඩනගෙනවා නම් කොච්චර හොඳද? මේ ආදි වශයෙන් හිත පිළිබඳව එක එක යාති හිත හදාගෙන ඒ හදාගත් යාති හිත තුළ පවතින්නේ ඒවා විනාශ කරලා තියාගන්න, ප්‍රියමනාප දේවල් වල එහෙම තියාගන්න. Taman අකමැති වෙන, Tamanට අනිත්‍ය හිතක් එන්නේ නැත්නම්, දාහයක් එන හිතක් එන්නේ නැත්නම් කොච්චර හොඳද? එහෙම පරිසරයක් හැදෙනවා නම් කොච්චර හොඳ කියලා මේ ආදි වශයෙන් ලෝකයයි කියන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සම්පින්දණයෙන් හැදිලා තියෙන්නේ. මේක හොඳ පැත්තක් හොයලා ඒ පැත්තේ හඹායන එක තමයි සසර ගමන කියන්නේ. සාරයි කියලා හිතාගෙන ඒවා එකතු කරගෙන ගමු. ඒකල හැදෙන්නේ ගොඩනගෙන පැවැත්මක් හැදෙනවා. මේ පැවැත්ම නිසා තමයි සත්වයා විද්‍යාමාන වෙන්නේ සත්වයාගේ පැවැත්මක් ඉන්නේ. නම හොඳයි හොඳයි කියලා ගිහින් තියෙන්නේ හොඳ එකක් පස්සේ නෙමෙයි කියන එකයි යථාර්ථය. ඒක කාගෙන්වත් අහලා ඉතින් හිතාගෙන කවුරුවත් ඊට විශ්වාස කරගෙන ඉන්න එක නෙමෙයි. තේරුම් ගැනීමට ධර්මයක් දුන්නා. ඒවා නිත්‍යද, සැපද, ආත්මද, අනිත්‍යද, දුක්ඛද, අනාත්මද, අනාත්මද කිය. මේ විදිහට බලන්න. නිත්‍යයි සුඛයි අත්තයි කියන අර්ථයක් තිබුණා නම් අදහසක් තිබුණා නම් ඒතකොට තේරෙනවා යථා ධර්මයේ තුලින් වැරදි ආකල්පයන්ගෙන් නැත්නම් අවිද්‍යාව නිසා බැහැගත් තීරණින් ගත්ත නිගමනයක් නේද? ඒවා හොඳයි කියන අදහස. වටිනවා කියන අදහස කියලා වැටහෙන්න පටන් ගන්නවා. මොකද ධර්මයේ හරි නිසා න්‍යාය ධර්මයේ ඒකේ නිත්‍ය සුඛ අත්දැකීමක් ලෝකේ නැති නිසා ඒක තේරෙනකොට එහෙම නෑ කියන එක ඇත්ත නේද කියලා පේන්න පටන් ගන්නවා. නෑ ඒවා අනිත්‍යයි දුකයි අනාත්තයි කියන එකද ඇත්ත. නිත්‍යයි දුකයි අත්තයි කියන එකද ඇත්ත කියලා. මේ දහම් විමර්ශනය කරලා දහමට අනුව විමර්ශනය කරලා බලනකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක නම් ඇත්ත. නිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක ඇත්ත නෙමෙයි මුලාව කියලා තේරෙනවා. යම් දාසෙ ඔන්න ඔය ටික තෝරාගත්තා නම් ඔය ටික තෝරාගන්නකම් දහම්ම පිළිබඳ දැනුවත් වෙනවා. ඉස්කන්ධ වශයෙන් ලෝකේ තේරුම් අරගෙන සැවටිලා ඉන්න මුලාවක් තියෙනවා නිත්‍යයි දුකයි අත්තයි කියලා. නමුත් ඒක යථාර්ථේ නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එකයි බුදුදහමේ කියන්නේ. ඒක විමර්ශනය කළ බලනකොට ඇත්ත ඇති ආකාරයෙන් පේනවා. නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මුලාව නිසා නිත්‍යයි දුක්ඛයි අත්තයි කියන අදහසින් අරන් ගියාට ඒවා අනිත්‍යයි නේද දුක්ඛයි නේද අනාත්තයි නේද කියන ඒක ඇත්ත නේද කියලා වැටෙන දවසක් එනවා. දැකහැරිලා ඔන්න ඔය ටික තේරුම් ගිය දවස උනෝ. මේ තුන්දුව තෝරාගත්තා. දැන් තෝරා ගන්නවා ලේ තෝරා ගන්න. මොකක් නිසාද? නිත්‍යයි දුකයි අත්තයි කියන මුලාහාගත නිගමනයේ නිසා වැහැපු වැළපීමෙන් තමයි ලෙඩේ හැදෙන්නේ. ලෙඩේ පවතින්නේ. මොකද ලෙඩේ? සතර ගමන නැති ලෙඩේ. ඇයි ඒකට ලෙඩා කියන්නේ? ඒකෙන් ඇති කරන්නේ බලාපොරොත්තු වෙන දුකේ නෙවෙයි. සුඛේ වෙන්න වෙන අසහනීයට පත් කරන එකක් නෑ. සාරාත්‍යයක් තියනවා කියලා වෙන්න වෙන අසාරාත්‍යයට ඇද දාන්න එකක් නෑ. ඒක රෝගයක් හා සමානයි කියලා තෝරගන්න. එහෙනම් එහෙම රෝගයකට මම තවත් ඇලෙනවද වැඳෙනවද? එහෙම වුණොත් මට මොකද වෙන්නේ? ඇලුනොත් වැඳුනොත් ඒ රෝගේ නිදහස් වෙන්න බෑ කියලා දැනගන්න. ඒක උන දැනගත්තා දුක දැනගත්තා වෙන්නේ. එයා මේ ඇලීමයි බැඳීමයි ඒ පසුපස ගුලාවෙන් හඹා යාමයි නිසාමයි මේකෙන් බේරෙන්න බැරි කියලා දැනගත්තාම දුකට හේතුව දැනගත්තා. එහෙනම් කවදා හරි මේකේ තියෙන මේ මුලාසාරට ඇලීමෙන් බැඳීමෙන් නික්විලා ගියා නම් වෙන්නුලා නම් ඒක නිකන් සිද්ධ වෙන්නේ ඇත්ත දකින්න ඕනේ. මොකද ඇත්ත? අනිත්‍යයි දුක්ඛයි අත්තයි කියන එකයි ඇත්ත. එහෙනම් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගත්තා නම් ඇත්ත කියන්නේ. එවැනි නිගමනයක් එනවා. එන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දේ අත්හැරී නොවි මිදී කියලා. ඒ කියන සම්පත් බලාපොරොත්තු වෙන්නේ ඒ පසුපස හඹා යන මානසිකත්වයෙන් නිදහස් වෙච්ච දා. ඒ දුකෙන් නිදහස් වීමට මුල පුරන. නැහ ලෙඩේ දුව වෙන්නේ එතකොටයි. එහෙනම් ඒක මොකද කරන්න ඕනේ? උඩ බලාගෙන ගියත්, බිම් බලාගෙන ගියත්, සිවුර ඇඳගෙන හිටියත්, සුදු වදක් ඇඳගෙන හිටියත් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේකට කරන්න වෙලක් තියෙනවා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට යලි ආවර්ජනය කරනවා. ඒක අසාරයි කියලා දැකලා. ඒ අසාරත්වයේ තේරුම් ගත්තා. ඒක වටිනාකම හිතෙන් බැහැලා යනවා. මොනවද බැහැලා යන්නේ? ලෝකේ නැමැති සංපීඩනය ඇති රූප පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ සංකාර පිළිබඳ විඥාන පිළිබඳ. හිතාහිත වූ මුලා වටිනාකම හිතෙන් බැහැලා ගියාම ඒක ප්‍රඥාවෙන් කරන්න ඕන දෙයක් ප්‍රඥාව අපතන ධර්මයේ සිහි කිරීමෙන් කරගන්න ඕන දෙයක් නිසා වෙන වපක්ෂකරක ඉතින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා දැනගන්න. යුතබලාමාසනේ මේ කරන්න බෑ. මේ කරන්නම් ප්‍රඥාවෙන් මේ කිව දහම් තේරුම් ගන්න ඕන. අන්න දීක තේරුම් ගත්තාට පස්සේ දහම් පිළිබඳ දැනුවත් වීමේ පළවෙනි දැනුවත් වීම ලැබෙනවා. මාර්ගය නම් අන්න ඒකයි කියලා දැනගන්න. මෙන්න මේ ටික දැනගත්තාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදින්නේ සොන්න උතරයි. පද ටික දැනගත්තා නම් ඒක තේරෙන්නේ නැහැ. පදෝලෙන් කියාපු අර්ථය සියල්ලම අලං වෙන ටිකක් ඔතන තියෙනවා. අනිත්‍ය වශයෙන් දැක්කා නම් දුක්ඛ වශයෙන් දැක්කා නම් අනාත්ම වශයෙන් දැක්කා නම් ප්‍රඥා මුල් කරගෙන ඒක තේරුම් ගත්තා නම් අවබෝධ කරගත්තා නම් යාගේ දෘෂ්ටිය සංකීර්ණ එකතුවේ මිදීමට හේතු වෙන දෘෂ්ටියක් වෙනවා. එන සම්මා දිට්ඨියක් වෙනවා. ඒතර එයා දැක්කාට පස්සේ මොකද ගන්න ගන්න කල්පනාවක් තියෙනවා. අපි ගොඩනගන සංකල්පලා මෙච්චර කාල අවිද්‍යාව මුල් කරගෙන ගොඩනැගුණා. දැන් ප්‍රඥාව මතුවෙන විද්‍යාවට හේතුකාරක වෙන ධර්මාභෝධය ලබාගෙන ඊදානුකූලවයි ගොඩනැගෙන්නේ. මොකක්ද එහෙනම් ගොඩනැගෙන්නේ? මෙච්චර කාලයක් මේ ලෝකේ වෛර කර කර, ක්‍රෝධ කර කර, හිඟි හිංසා කර කර, අනුන්ට අවැඩ කර කර තමන්ගේ බඩවලා ගන්න තමන්ගේ ආස්වාද ලබා ගන්න, ලෝකේ තමාසතු කර ගන්න ලෝකේ තමාට ඕන විදිහට පවත්වන්න මේ මුලාසහගත බලාපොරොත්තුවක් තිබුණා. වෛර කරමින්, ක්‍රෝධ කරමින් ඒ පස්සේ ගැටි ගැටි හබා ගියාන. ඇලි ඇලි හබා ගියාන. මුලාවටපත් වෙලා ඒකේ බැඳුණා. මෙන්න මේ කියන කිවෙන්නා වූ ඒ සඳහා කරපු සංකල්පනාවක් තිබුණා නැත්නම් කල්පනා කිරීමක් තිබුණා. මේ වැඩක් නැති සංකල්පනා පද්ධතියක් නේද කියලා දකින්න. එනවා ව්‍යාපාර කරලා වැය වෙන පැත්තට කටයුතු කරලා නැහා ලෝකේ දාහ කියන දුක් කියන දෙන ලෝකයේ පැවැත්ම ඇති කරන පැත්තට කටයුතු කරොත් වැයයක්. ඒ දාසෝක පරිදේව දුක්ගමනා උපායාසයන්ගේ නිදහස් වෙන්නා වූ අත්හැරි නොඇලී මිදී යන පැත්ත අය කර. මේ ආරිවිනේ අය සහ වැය තෝරා ගන්න ඕන ඉතින්. ඔය විදිහේ. වැයකට තිබෙන ආදීනව දැකලා ඒක අත්හැරලා යන්න ඕනේ. අය පැත්තට නැගෙන්න ඕනේ. නාය පැත්ත කියන්නේ අතරින් වැලි මිදී යන පැත්ත. ආදීනෝ දැක්කට පස්සේ ඒකේ වෙන් වෙලා යාම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා දැක්කම ඔබ නිවන දැක්කා වේ. දුක්ඛ නිරෝධය දැක්කා වේ. ඒකට මාර්ගය ඊට පස්සේ උන්ට තේරෙනවා යමකට චන්දරාගයෙන් ඇලී බැඳී හිතන්න කියන්න කරන්න ගියා මොනවද යමකට කිව්වේ? යන්තරක රූප වේද වේදනා සංඥා සංඛාර විඥාන වේද මේකේ හරතුණා වූ යම් ලෝකයක් කියන යමක් නැත්නම් අතීතයේ තිබිච්ච ඒවා වේවා දැන් විද්‍යාමාන වෙන වේවා අනාගතයේ බලාපොරොත්තු වෙන වේවා යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියන මේ ටිකට ගෝචර යමක් ඇද්ද ඔන්න ඔය ටික තමයි මේ දුක් විඳි සැරසරපු ලෝකයේ කිව්වේ ওই මහක ලෝකයක් නේ එහෙනම් ওই ටික අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මම මොකද කරන්න ඕන මම මෙච්චර කාල මොකද අරන් පිට නිගමන වටිනවා කියන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියන නිගමනේ හිටියේ ඒක තමයි වැරදි නිගමනේ අවිද්‍යා නිගමනේ විද්‍යා නිගමනය මොකද්ද? ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් දෘෂ්ටිය සම්මා වූ. සමාධිතිය කියන මාර්ගාංගය ඔතන හැදුණා. ඒතර මොකද වෙන්නේ? ව්‍යාපාද කරමින් කියන අව්‍යාපාද පැත්තට බැස්සා. දැන් වැය වෙන පැත්තේ නෑ ආය වෙන පැත්ත. ආය වෙන පැත්ත මොකද්ද යථාභූත. වැය වෙන පැත්ත මොකද්ද? අවිද්‍යාවේ නිගමනය. අවිද්‍යාවේ නිගමනයෙන් අහක් වෙමින් යථාභූතයෙන් ප්‍රඥාවේ පැත්ත නිගමනයට වහිනකොට අන්නේ මුගිරාට ව්‍යාපාද අව්‍යාපාද වෙලා සංකල්පනා පහළ වෙනවා. කාම නික්ඛාම වෙලා සංකල්පනා පහළ වෙනවා. කාම නික්මේ පැත්ත. ඒ වගේම හිංසා අවිහිංසා වෙලා පහළ වෙනවා. ලෝක සත්‍යයන් දයාව කරනවා පහළ වෙනවා. මෙන්න මෙතන අභාම කාරණා තුනක් සිද්ධ වුණා මෙච්චර කල නැති පැත්තකට. අව්‍යාපාදයට අවිහිංසාවට නික්ඛාමයට හේතු වෙනා වූ සංකල්පනා පහළ වෙන්න පටන් ගත්තාම කියනවා ආර්ය විනය සම්මා සංකප්ප කියන මාර්ගාංගය උදායි. ඔන්න විදි යන බැරි. ඉතන මාර්ගය. ඉතින් බොරු කියලා නවත්තලා කේලම් කියලා අනුන් බෙදවලා පරස වචන කියලා හැඩපාඩ පස් කරලා මුලා සම්පලාප කියලා ලෝකයේ මුලාවට බැහැලා කටයුතු කරනවා නම් මොන තරම් මෝඩකමද? මෙච්චර කාල වැඩේ වැරදුනේ දෝ අපස්සේ ගිහිල්ලා. කතාව වැරදිලා හසුරුවෝ. එහෙනම් මම මෙච්චර කාලයක් කරපු වැරදි වැඩ පිළිවෙල දැන් තේරුම් අරගත්තා කතාව වරද්දන්නේ නැහැ ඊට පස්සේ. එහෙනම් අවුට් එක මොකද කරන්නේ? මුසාවාදී ඉවත් වෙන සත්‍යවාදී වැසුරු කරනවා. විසුනා වාචා අහ කරලා සමගිය සමාදානයක් වෙන්න නම් හරවත් වචන භාවිතා කරනවා. පරුසා වාචා අහ කරලා මුදු මොලොක් යහපත් වචනේ ගන්නවා. සැලපරුස බවටපත් කරන එක නෙමෙයි සාන්තව ප්‍රණීතව නිවනටපත් කරන යා වචනයක් ඇද්ද? ඒක භාවිතාවට ගන්නවා. ප්‍රලාපය හකල හරවද්දී භාවිතා කරනවා හරවද්දී අනුකූලව. එහෙනම් වචනේ සිද්ධ වෙන යා වරදක් තිබුණා අවිද්‍යාව ගොඩනගෙන පැත්තට උදව්වක් උපකාරයක් තිබුණා දැන් තියෙන්නේ විද්‍යාව ගොඩනගෙන පැත්තට. එහෙනම් ඒ භාවිතාව ගත්තාම සම්මා වාචා කියන මාර්ගාංගය එතන තියෙනවා. ඇයි මේ ප්‍රාණඝාත සප්පහිංසා කරමින් මම මොනවද කළේ? මොනවද ලබා ගන්නද? අසාර ලෝකේ ඒවා මට වැඩක් නෑ අත්හැරලා දාන්න. හොරණ වංචා කරමින් මොනව ලබාගෙන ගාන්නේ අයිත්කම් අසාධාරණකම් කළේ. අසාර ලෝකෙ මට ඒක මල්ලන්න දෙයක් නෑ. මම ඒවා අත්හැරලා දානවා. සුරා සූදු දුරාචාරාදී මුලා ආස්වාද වෙන්න අරගෙන මුලාවෙන් මේ ආස්වාද පස්සේ දුවේ මොකද? හරයක් නැති ඒවා. මගේ වත්තරදානක ඔය අදහස අතුලන් ආනාතිපාතා වේදමණි අදින්නාදාන වේදමණි කාමීසු මිච්ඡාචාර අවේගම හැයන් දෙවික්කේ සම්මා කම්මන්තෝ කියව සම්මා කම්මන්ත මාර්ගාමි ඔතන හැදෙනවා. පරිදරගෙන කියත බෑ. කලීතු ක්‍රියාකලාපයන් ඔක තේරුම් ගන්න ඕනේ. ඒ මම ජීවත් වෙන්නේ මොනවා කරන්නේ මේ ලෝකේ? ලෝකේ අල්ලාගෙන බදාගෙන මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. මේ තත්ත්වානාන්තරයට එන්න ඕනේ. මේ මේ ආකාර සමාජයේ මෙහෙම කෙනෙක් වෙලා ඉඳලා වැඩ වෙන්න ඕනේ. මේ මුලා ලෝකේ මොන ආස්වාද මොන තත්ත්වානාන්තරද? කවුරු වෙන්නද? එහෙනම් මම මොකටද ජීවත් වෙන්නේ? මේ යථාර්ථය අවබෝධ කර ගැනීමට ලැබුණු අවස්ථාව ලොකු ආසනාවක්. එහෙනම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මගේ ජීවිතේ ඉබතට ලැබුරු කරන්න ඕනේ. මෙන්න මේ දහම් අධ්‍යය ගත්තාම සම්මා ආජීවකයේ දෙන්න මාර්ගාංගයේ වැඩේ. යන්නේ කරන කියන හැම මොකටක් පාසාම හිතන කියන කරන මොකටද? මම දැන් කොයි පැත්තද යන්නේ? මේ හිතවිල්ල ඔයාට අයිතිද ක්‍රියාව කතාව කොයි පැත්තට අයිතිද? ලෝකේ වැඩෙන පැත්තට ආයිතිද ලෝකේ විදෙන පැත්තට ආයිතිද කොයි පැත්තද වැඩෙන්නේ කියලා මග්ගාමග්ග ඥාන දර්ශනයත් එක්ක තේරුම් අරගන්න මෙන්න මාර්ගය මෙන්න අමාර්ගය මෙන්න හිත කය වචනේ මෙන්න හිතවිලි ක්‍රියාවයන් හසු ගන්න ඕන පැත්ත මෙහෙම හැදිරියොත් නිවනට මෙහෙම හැදිරියොත් ලෝකේ ඔන්න ඕක තේරුම් ගත්තට පස්සේ මනා සතියෙන් ඉන්නා වූ ওই දෙක තේරුම් අරගෙන මෙන්න නිවනට හේතු වෙන හිතවිලි ක්‍රියාවයන් මෙන්න ලෝක ප්‍රයත්නවල හේතු වෙන හිතවිලි ක්‍රියාවදන් කියලා දැක්කම අන්න ඔබට සතිය පහළ වෙනවා තමන් ඒ ඒ මොහොතේ හිතනකොට කියනකොට කරනකොට ඒ ඒ දැනන සමාධියෙන් කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියලා තේරුම් ගන්න අවශ්‍ය කේන්දේ පහළ වෙනවා ලෝකෝලින සම්මා සතිය දැන් මොකද කොහාට ඇදිලා ඉන්නේ මේ ලෝකෙ මොනවට ඇදෙන්නද ඒතං සංතං ඒතං පණිතං ඒව සාන්තයි ඒව පණිතයි මොකද්ද දැක්කේ යදිදා සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංඛාරයන්ගේ සමතේ කිරීමක් ඇද්ද නගාති කියවන්නේ නැහැ වහසාලා බලලා ඉවත් කිරීමක් ඇද්ද සබ්බූපදි ප්‍රතිනිස්සග්ග මේ සියලු උපාදානයන්ගේ ඒට ඇලී බැඳී හිතීමේ වෙන් විලා යාමක් ඇද්ද ඒ බැඳීමෙන් නික්මීමක් ඇද්ද සංහාත්‍රය මේ ඒ විතර ඇලුම් කරන්නා වූ කුණාවේ තේ කිරීමක් ඇද්ද විරාගෝ මේ රාගික රාග මහගතව ලෝකේ හා වැඩි වැඩි දැරිසරන ක්‍රමයක් ඇද්ද? ඒකෙන් වෙන්වීමක් ඇද්ද? නිරෝධය. මේ දැරිසරන්නා වූ ක්‍රියාමාර්ගයේ නවකර දැමීමක් ඇද්ද? නිබ්බානදී මේ සියලු බැඳීම් වලින් නික්වීමක් ඇද්ද? මෙන්න මේකයි සාන්ත ප්‍රණීත කියලා නිවන දැක්කාට පස්සේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්නේ සමේට ඇදලා ඉන්න. නිවන් සමේට ඇදලා ඉඳුවාම කියනවා සංකීර්ණ එකතුවේ මිදීමට ඇදලා ඉඳපු සමේ තමයි සම්මා සමාධිය. මෙන්න ආර්යචායක මාර්ගයේ ඵලකිය කිසියට හරියන්නේ අර්ථවත් වටහා ගන්න ඕනේ. දැන් මම ඕකෙද වෙන එකද ඉන්නේ. දැන් ඕකෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ආර්යචායක මාර්ගය තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒක මට මාර්ගය. ওই ටික කරන්නේ නැතුව ප්‍රඥාවෙන් ওই ටිකේ තේරුම් අරගෙන දැන් අපිට කරන්න වැඩක් හම්බ වුණා. දැන් ඔයක තේරුම් ගත්ත කෙනාටයි මග වඩන්න පුළුවන්. මග දැක්ක නිසා. නොමග දැක්ක නිසා. නොමගට හේතු වෙච්ච කාරණේ දැනගත්ත නිසා ඒ නොබග වැඩෙන්න හේතු වුණු හිතවිලි ක්‍රියාවලන් තේරුම් ගත්ත නිසා ඒකෙන් වෙන්ුණාම ඒක වැඩෙන්නේ නැහැ ඒකට ආහාර නැහැ කියලා තේරුම් ගත්ත නිසා මාර්ගයට අවශ්‍ය වෙන හිතවිලි ක්‍රියාවලන් තේරුම් ගත්ත නිසා ඒ අඳුරු කරනකොට ඒ මග යථා මාර්ගයේ වැඩෙන බව විද්‍යාව පහළ වෙන බව දන්න නිසා දැන් මම දන්නවා නිවන් දකින්න මොකද්ද මම බලන්න ඕනේ දැන් මේ කායික තහන දෙයක් ඉදිරි වෙලා නැහැ දැන් තමන් දැනගත්තා මාර්ගය වරන්නේ මාර්ගය මොකද්ද මාර්ගය? මොකද්ද වරන තියෙන භාවනාව? භාවනාව කියන්නේ මොකද්ද? නිවන මුල් කරගෙන මේ නිවන කරා යාමට යමක් වැඩි යුතුද ප්‍රඥාවක් වැඩි යුතුද? අන්නේ වැඩෙන එකට කියන්නේ ආරවිනේ භාවනාව. සංකෝ පඤ්චා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා විහත්‍යම් භාවී සම්බන්ති මේ වික්කවේ කුක්කේ අනුරුද්ධ ධම්මේ චක්කෝ මුද පරිමුද ගන්න හතේ දැකලා අපිට දේශනා කරමු. මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියන ආර්යචායක මාර්ගයක් ඇද්ද මෙන්න මේක වඩන්න ඕනේ කියලා මට භාවනා කරන්න ඕනේ කියලා නේද පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා මේ පෙර නොසුරු එක මේක ඉස්සෙල්ලා අහලා තිබුණේ නැහැ උන්වහන්සේගේ අප්‍රමාණ පාරමිතා වලින් පහළ කරගත්ත මහා ඥානීය මේක ගෝචරයට අහු වුණා කාගෙන්වත් අහගන්න දෙයක් හම්බුන්නේ නැහැ අනුගෙන් අහලා දරාගත්තේ ශ්‍රාවකයන් උන්වහන්සේගෙන් අහලා දරාගත්තා උන්වහන්සේ මූලික වශයෙන් අර පාරමිතා පුදුලා මහා ප්‍රඥා පාරමිතා අගදැනපත් කරලා මොඟුදුන්පත් කරලා අන්නේ අවස්ථාවේදී දැක්කා මේ ටික තමයි. කාගෙන්වත් මේක ලොකු ලහගෙන දෙයක් නෑ. මාර්ගය මොකද කියලා අන්ගෙන් අහලා දැනගත්තා නෙමෙයි. ඔය මහා ප්‍රඥාවට ගෝචර කරලා දැනගෙන ඒක මග වලලා. ඇහැ පහල කරලා ඥානය පහල කරලා ප්‍රඥා පහල කරලා විද්‍යා පහල කරලා ආලෝකයට පත් වෙලා ප්‍රතිඵලයේ පූර්ණ කරගෙන උන්වහන්සේ දේශනා කළා මෙන්න මාර්ගය. ප්‍රඥා ගෝචර වෙන්න ලේසියෙන් බෑ. මෙන්න මේ තරම් පාරමී ගුණයන් පුරලා මේ ප්‍රඥාවට අවශ්‍ය අංග පූර්ණේ කරලා අන්නේ බඳු ප්‍රඥාවක් හොයන මේ ටික තනියෙන් තේරුම් ගන්නද. නමුත් මේක අති දුර්ලභ දෙයක්. ඒ අයට උතුම් බුදුවරු කියනවා. ලෞතර බුද්ධත්වයේ කියන්නේ අනේ ඉතින් තමයි. මම ඉතින්ටපත් වුණා. නිකන් නෙමෙයි ඔය ටික කරලා. දැන් ලෝකයට අනුකම්පාවෙන් එම ඒ බඳු බුදුවරු දේශනා කරන්නා වූ සත්‍යය මම පෙන්නලා දෙනවා. ඔබලා තේරුම් ගන්න. මහා දයානුකම්පාවෙන් ලෝක සත්‍යයට ඔන්නේ මාර්ගයේ වෙන්නලා දුන්නා එතකන් ඕක කවදාවත් අහන්න හම්බෙච්ච එකක් නෙමෙයි. දේශනා කරලා පස්සේ ශා วก ගෝචර ඥානයට ගෝචරයි. දැන් තේරුම් ගන්නවා මෙන්න මාර්ගය. මෙන්න දුක. මෙන්න දුකට හේතුව. මෙන්න දුක්ඛ නිරෝධ සාන්තිය. මෙන්න මේ සාන්තියටපත් වෙන මාර්ගය. චතුරාර්ය සත්‍ය පළමුව දැක්කනම් කියනවා ධර්මයට පහළ වුණා සෝතාපන්නයෙක්. දැන් මේ ටික අහලා සෝතාපන්නයෙක් වෙනා මිසක් වෙන ක්‍රමයක් නැහැ සෝතාපන්න වෙන්න. අති දුර්ලභ මහා ඥානීය පහළ වෙච්ච සත්‍ය ධර්මයේ ලෝකෙට පහළ කරන්න කෙනෙක් නෑ බුදුදාන මහතේ හැරෙන්නේ. අනික් කෙනෙක් ඒ ධර්මය අවබෝධ කරගත්තා නම් උන්වහන්සේ දේශනා කරපු ධර්ම ශ්‍රවණය කරලා මනාවෝණී සිහි කරලා තමා විසින් ඊට අනුකූලව වටහා ගත්තා නම් ඔබට වාසනාවක් ලැබෙනවා. ඒ ධර්ම අවබෝධය ලබා ධර්මයට පහළ කරගත්තා වෙනවා. අන්න ඉතින් වත් වුණා නම් මොකද වෙන්නේ? ධර්මයට පහළ නා සෝතාපන්නී කුණා කියලා කියනවා. දැන් ඔහු දන්නවා කාගෙන්වත් ආධාරයක් නැතුව මාර්ගය වලන. දැන් ඔහුට අප්‍රමාදව මාර්ගය වලනවා මොකද කරන්න ඕනේ? දැන් ඉතින් පළබෙල පියෝ පියෝ යන්න නෙමෙයි ඔය කියන්නේ. පෑදවල් දෙකේ පළබෙල පියෝ පියෝ ඉන්න නෙමෙයි දැන් තියෙන්නේ. මාර්ගය හම්බෙලා තියෙන්නේ. මාර්ගයේ තේරුම් බලන් තියෙන්නේ. දැන් මොකද අප්‍රමාදව කරන්න ඕනේ අනේන කරන කියන කතා කරන කතා නොකන වලකට බලන්න තෑන් ඉරියව්ව පාවා. මම මේ හිතන හිතවිල්ල මොකද්ද? මේ කරන කතාව මොකද්ද? මේ කරන ක්‍රියාව කෙබඳු එකක්ද? මෙන්න මේක මේ ලෝකේ මේ අවිද්‍යාවෙන් හටගත්ත තීරණයේ වැඩ පිළිවෙලකට යොමු කරලා. ඒ නිගමනයේ පරිදි මේ හිතන්නේ කියන්නේ කරන්නේ. එහෙම නම් වැරදි. දැන් මම මේක හොයාගත්තා දැනගත්තා වැරදි බව. වැරදි දෙන්නේ මොකද කරන්න ඕනේ? පහ කරලා දැමිය යුතුයි, පස් ආස කරලා දැමිය යුතුයි. ඒක තියාගෙන බෑ. පහ කරනවා නැත්නම් පස් ආස කරනවා. එහෙනම් මොකද ඇතුළු කරන්නේ නැත්නම් මොකද ආසාද කරන්නේ? මෙන්න මේ අත්තරින් වැලී විදී යාමේ අම් සාන්තව ප්‍රණිතව නිවනක් ඇති. ඒ නිවනටපත් වීමට නම් මොකද කරන්න ඕනේ? විද්‍යාවෙන් ප්‍රගුණ කරගෙන දැකලා. මෙබඳු ආකාර සිටිවිලි නිසායි රාගක්ෂේ වෙන්නේ, දේසක්ෂේ වෙන්නේ, මෝහක්ෂේ වෙන්නේ. මෙබඳු ක්‍රියා නිසායි රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේ වෙන්නේ. මෙබඳු කතාවන් ගමනේ කිරීමෙන් රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේ වෙන්නේ කියලා මාර්ගය තෝරාගත්තා මාර්ගය උදායි කියන්නේ. එහෙනම් මාර්ගය කොහෙද තියෙන්නේ? අපේ හිතවිලි ක්‍රියාවදන් හසුරවන යම් හදාවක් තියෙනවා ධර්මයට අනුකූලව සත්‍යයට අනුකූලව. ඔන්න ඔතනයි මාර්ගය. ඔන්න ඔතනයි ආයත්තායක මාර්ගය. ඔන්න ඔතනයි භාවනාව. ඔන්න ඔතනයි ආනාපාන. ඔන්න ඔක තේරුම් ගත්තම යම් දවසක ඉතිරොට පුළුවන්. දැන් ඉතින් යනකොට එනකොට කතා කරනකොට කතා කරනකොට උඩින් ඉඳන් හැරෙන්න සියලු කටයුතු කරනකොට. ඔයිට අනුකූලව මම මේ හිතන්නේ කියන්නේ කරන්න කියන. තේරුම් ගන්න කටයුතු කරගන්න. ඕකයි භාවනාව. දැන් ආයි රූපානිච්චා කියන විදිහට නෙමෙයි කිව්වේ. ඒ දැනුවත් වෙන්න හැකේ. දැනුවත් වුණාට පස්සේ මොකද කරන්නේ? තමන් හිතන කියන කරන හැම හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් පාසා මනස සතියෙන් ඉන්න සතිපට්ඨාන පුරුදු කරනවා. සිහිය පිටෝ. සිහිය පිටෝනට එතන සතර සතිපට්ඨානිය වැඩෙනවා. මගේ මේ කායික වශයෙන් ගොඩනගෙන යම් ක්‍රියාකලාපයක් ඇද්දෝ. සෑම ක්‍රියාකලාපයක් ගානේ ක්‍රමක්‍රමයෙන් අවධානය යොමු කරලා ප්‍රගුණ කරනවා. වැඩකට ඇති ක්‍රියාවද්ද කෙරෙන්නේ. ලෝකයේ පැවැත්මට අවශ්‍ය වන්නා වූ ක්‍රියාවද්ද කරන්නේ. ලෝකේ අත්තරින් වැලී මිදී යාමට හේතුකාර කරන ධර්මාභෝධය ලැබෙන ක්‍රියාවද්ද මේ කරන්නේ. අන්න එහෙනම් හරි ප්‍රණීතයි. ඒ ක්‍රියා යහපතයි. මොකක් නිසාද ප්‍රණීත ධර්මයක් දැනගත්තේ? සාන්ත වූ ප්‍රණීත වූ නිවනටපත් කරන්න ධර්මාභෝධය මතු කරලා ප්‍රඥාව ප්‍රගුණ කරවන්න ඒ බඳු ක්‍රියා හේතු වෙන නිසා මෙන්න මේවට කියනවා සාන්ත ක්‍රියා. මෙන්න භාවනාවේ සතිපට්ඨානෙන් කායානුපස්සනාවෙන් තෝරා ගන්න ඕන දේ. කායානුපස්සනාව කියලා හිතන් කියන්නේ ඕක මිසක් යනවා යනවා එනවා එනවා කිය කී ඉන්න එකක් නෙමෙයි. යන්නේ මොකටද එන්නේ මොකටද? මෙහෙම ක්‍රියා කරන්න බෝලු ඇයි මෙහෙම අත උසන්නේ? ඇයි මේ ඇඟිලි මෙහෙම නවන්නේ? ඇයි මේ ඔළුව හොල්ලන්නේ? ඇයි මේ බඳු සංඥාවන් මේ කයින් දෙන්නේ? මේ වචනේ ප්‍රකාශ කරලා මෙහෙම සංඥාවක් මේ කය ක්‍රියාත්මක කරන්නේ මොකක් කියන්නද මොනවා අහගීමක් දෙන්න. බලාපොරොත්තු කුමක්ද? මෙන්න මේ මනා නුවණින් මේක තෝරාගන්න. සිහි කරනකොට තමයි තේරෙනවා. මොකද්ද මම මේ කරන ක්‍රියාකලාප? අසාර රෝගේ සැරිසරන්න හේතු වෙන්නේ අසාර රෝගේ සාරමුක්තියක් කියලා ගන්න ආස්වාද විඳින්න හේතු වෙන්නේ. ඒ වගේ ක්‍රියාවකදී මේ මෙහෙම තමයි. මෙන්න මේක වනාසී දැන ගැනීමල කියන කායපසනාව පරිවර්තන. ආස්වාද වින්දනය වෙනවා සුඛ වේදනා. දුක් වේදනාත් එනවා. එනකොට ගැටි ගැටි ඒකට පහර ගහමින් දඟලනවා නම් දැවි දැවි දැවි දැවි දඟලනවා නම් මොන අපරාධයක්ද මේ කරන්නේ? මේ වේදනාව පිළිබඳව මම මෙහෙම කරන්නද මම දැනගත්තේ. ධර්මයේ නැති වේතුන් දෝ කියෝලා තේරුම් අරගත්තේ මොකද්ද? ගැටි ගැටි යන්නද? එහෙනම් ඒ වාසය මේ විඳින ආස්වාදිනවා කියලා ඇලෙන්නද? ඇලි ඇලි ඊපස් වල හඹා යනද මම ඉගෙන ගත්තා. ධර්මයේ තුල. දැනුවත් වෙන්නේ මොකද? ඇලි ඇලි ඊපස් වල හඹා යනවා නම් ගැටි ගැටි ගැටි ඊපස් වල හඹා යනවා නම් ඒක ලෝකේ නේද? අවිද්‍යාවෙන් හටගත්ත වැඩ පිළිවෙලෙන් දුක්ඛිත පැත්ත ගන්න ඒක නේද? එහෙනම් ලැබෙන වේදනාව එනවා. ඒක විපාකයක්. විපාක වේදනාව දැකලා මම සංඛාර ගොඩ නගන්නේ නැවතත් ලෝකේ වැටෙනවා. ආපහු හැටිද විපාක විඳිනවා. ඇලිලා ගැටිලා මුලා වෙලා ඒ පැත්තේ යන්නේ නැහැ. මනා සියෙන් යුත එන වේදනාව පිළිබඳව ඔන්නෝම තේරුම් අරගෙන. ඒ ඒ මොහොතේ ලැබෙනා වූ ඒ ඒ වේදනාවේ ස්වභාවය තේරුම් අරගෙන. මේ වින්දනයේ කෙබඳු එකක්ද? විමුක්තිය කරා කියන වේදනාවක් එහෙම තියෙනවා. ඇලෙන්නේ නැතුව යන්න තියෙන පැත්තක් තියෙනවා. කාම වේදනාවන්ගෙන් ඇතිවෙනා වූ වෙන්වී යාමට රූපාවචර වේදනාව යෝග්‍යයි. එහෙනම් සවිතාකා සවිචාරං විවේකයන් පීති සුඛං. අන්න එතන පීතියක් සුඛයක් ඇති කරන්නා වූ සුඛ වේදනාවක් තියෙනවා. මේ සුඛ වේදනාව නිසා කාම සුඛ වේදනාවක් තිබුණාද ඒක ඉක්ම යනවා. එහෙනම් අන්නේ සුඛ වේදනාවක් ලැබුණා නම් ඒකේ නොඇලී කාම දුකයන්ගේ තිබෙනා වූ වේදනාවෙන් මිදලා හිටන් නිදහස් වෙන්න ඒ පැත්තට නැඹුරු කරනවා. හොඳ හින්දා නෙමෙයි. කාම දුකෙන් මිදෙන්න හොඳ හින්දා. කාම අදහණයෙන් මිදෙන්නේ වේදනාව හොඳයි. හැබැයි ඒක හොඳයි කියලා ගන්න. ඊට පස්සේ ඊට වඩා එකින් එකට දැනගන්න ක්‍රමයක් තියෙනවා. ධ්‍යාන පැත්තේ යනවා නම්, සමත පැත්තේ යනවා නම් ඒ විඳ ප්‍රීතිය සුඛේ ආකර භාවලන උපේක්ෂාවක් ඇද්ද? ප්‍රීතිය දුකෙන් නික්මයාට උපේක්ෂාව හොඳයි කියන අපිට හොඳ හිල්ල ගන්නනේ. මෙන්න මේ ක්‍රමෙට ධ්‍යාන පැත්තෙන් වේදනා සමනය කරගෙන යනවා. අන්තිමට ගිහිලා සංඥා වේදාච නිරෝධය කියනවා නිරෝධාවපති වේදනාව නිරෝධ කරගන්නවා ඒ පැත්තෙන් ගිහී හේතෝ මුක්තිය. නිවන් දකින්න බෑ. ප්‍රඥා මුක්තිය යනවා නම් ඉතින් පස්සේ යන්නේ නැහැ. ලැබෙන යම් කිසි වේදනාවක් ඇද්ද? මේක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ වලින් හටගත්ත හේතුඵලයක් නිසා. මට ඇලෙන්න වටිනා එකක්වත් ගැටෙන්න වටිනා එකක්වත් මේකේ නෑ කියලා ප්‍රඥාවෙන්ම තේරුම් මාර්ගේ සමනය කළා. වේදනාව එනවා. ඇලීමයි ගැටීමයි මුලාවයි නැති වෙලා. එහෙනම් චන්දරාගයෙන් නිදහස් වෙන වේදනාව. වේදනාව පිළිබඳ චන්දරාගයෙන් නිදහස් වීමට දහම් සිහි කරලා දහමට අනුව මේ වේදනාව තේරුම් ගන්න. ඒ මොහොතේ වේදනාව. වේදනාවිතා වේදනාවිතා කියන හරියන්නේ ඒක මූලික පාඩම විතරයි. ආය කර්මස්ථානය කරන්නේ ඕක කර කර ඉන්න කියොත් එහෙම ආයනල් මාන්න මායන අම්මා කියලා ආයනලයන් අල කියලා ලියාපිච්ච චිත්‍රයේ අම්මා කියන ගෑනු රූපෙටයි අර ඇඳලා තියෙන අලගිනි ටිකේ රූපෙටයි උයන මොකද නැහැ උණ කියලා උණ පවුරටයි කුංචි කාදා ඇඟිලි තියාගත්ත එක ඒකම කර කර ඉන්නවා වගේ වැඩක් නේ. බාලාට නම් මොන්ටිරෝවිය කියන එකේ තියෙන පොඩේ තියෙන බාලා මේ ඉගෙන ගත්තාට පස්සේ දැන් උසස් වෙනකන් ගිහිල්ලා නම් දවස් අතර වැඩි කරනවා නම් මොකක් වෙයි? පුළුවන් දෙයක් නෑ. ඒක දැනගත්තේ එක්තරා මට්ටමක දැනුවත් වෙන්න විතර තව තවත් ඒකේ ළඟින්ද නෙමෙයි. එන රූපං අනිත්‍යං වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය සංකාර අනිත්‍ය විඥාන අනිත්‍ය කියලා මූලික පාඩම පටන් ගත්තේ ඕකෙම ඇඟිලි ගහගෙන ඉන්නේ. ඊට අනුකූලව යථාභූතය ලබාගෙන ඊට අනුකූලව හිත කය වචනේ හසුරවලා යථාර්ථයට එන්නයි වැඩ පිළිවෙලදී. ඒක නොකළොත් භාවනාව වෙන්නේ වේදනාව පස්සනාව ඕක කරා. එහෙනම් එක එක හිත් පහළ වෙනවා. අනේ මට හිතයි මෙහෙම ජීවත් වෙන්න. මෙහෙම රාගාස්වාදයක් විඳගෙන ජීවත් වෙන්න නැත්නම් කොච්චර හොඳද? මේ මේ જાතිය කාමාස්වාදයක් යලි යලි ලබන්න නම් කොච්චර හොඳද? මේ හිත කියන එක දැනෙන හිත තියනවා දැනෙන හිතට කහටක් බැඳිලා. මොනද දැනෙන හිතේ හොයන්නේ කාමේ. කාම ආස්වාදයේ කියන එක යලි යලි විඳිලා තියෙනවා නම් කොච්චර හොඳද කියලා ඉතින් හිත කාම හිතක් වෙනවා. මොන කහට ගන්නගත්තේ. දැන් දැනගන්න කහට ගෑනිච්ච හිත තියාගෙන බෑ. කාට සුද්ධ කරගන්න ඕනේ. කොහොමද සුද්ධ කරන්නේ? දැනෙන එකට වැඩිච්ච කහට මොකක්ද? දැනෙන එකට කාමයේ දැනගන්න එහෙම කාම ආස්වාදයේ දැනගන්න එහෙම අන කහට. ඔය කාමාස්වාදී පස්සේ ගිහිලා තමයි මේ ඔක්කොම දුක් විඳින්නේ. කාම ලෝකයේ මිදෙන්න බැරි වුණා. ඒ චන්දරාගය නිසා තමයි කාම ලෝකෙ ඉක්මවන්න බැරි. යලි යලි එපස කල හඹාගෙන මානසිකත්වය ඇති වෙන්නේ. කාම ලෝකයේ පහළ වෙලා අනන්ත දුක් විඳිත ඕකයි. එහෙනම් ඒකේ මහ අහස් වෙන මල මොකද්ද? එහි බැඳෙන යම් ඡන්දයක් ඇද්ද රාගයක් ඇද්ද? ඒක අහස් කරනවා. මල වර්ණය පේනවා. මිහිරි ශබ්ද ඇහෙනවා. මනවලන මිහිරි ගඳ එනවා. කෑම මිහිරි මිහිරි රස එනවා. කායක පහල තියෙනවා පහල දැනෙනවා. හැබැයි කාමයේ මේ ඒවා පහල විතරයි. ඒක විපාක වේදනාවක් විතරයි. කාම වෙන්නේ මොකක් නිසා? ඕවා හොඳයි ප්‍රියයි මනාපයි ඒවා පස්සේ යලි යලි සම්භාවය දැනෙන එක්තර ආස්වාදද කියලා සම්භායන මානසිකත්වයේ කාම. කාම දෝරා ගන්න පංච කාමයි පංච ඉන්ද්‍රියයන්ට ලැබෙන දැරිදේ පිළිබඳ ආස්වාදයයි දෙක. පංච ඉන්ද්‍රියන්ගේ ආස්වාදේ කාම නෙමෙයි. ඒ ආස්වාදී චන්දරාගින් බැඳීමයි කාම කියන්නේ පංචකාම කියන්නේ. ආස්වාදී කාමෝලාණන් කියන කාටවත් පංචකාමයේ විදෙන්න බෑනේ. ඇහැ දිනකන් රූප දිනකන් මනවල රූප වෙනකොට ආස්වාද දැනෙනකොට ඒක කාමනාන් කියන පංචකාමයේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. එහෙනම් උන්වහන්සේ දේශනා කරනවා ලෝකේ යම් සුන්දරයි කියන ප්‍රියයි කියන යමක් ඇද්ද? ඒවා ලෝකේ කවදාත් තිබුණා. කවදාත් හටගන්න. ඒ ලෝකේ. ඕවට නෙමෙයි කාම කියන්නේ. මුලාවටපත් අසුරවත් පුතඥයා මේවායි චන්දරාගයෙන් බැඳෙනවා. මෙන්න බැඳීම නිසා මේවට කාම කියනවා. පංච කාම කියන්නේ ඒකයි. ඒතකොට බැඳෙන්නේ ලෝකෙට. ලෝකෙ ගොඩ නැගෙන්නේ. දැන් මේ ආරෙවිනේ පංචකාමයේ ලෝකයයි. පංචකාම සමුදය ලෝක සමුදයයි. පංචකාම නිරෝධය ලෝක නිරෝධයයි. නා ආස්වාදයේ නෙමෙයි නිරෝධ කරන්නේ. ආස්වාදයේ ලැබෙන චන්දරාගයේ කාම කිව්වේ. චන්දරාගයේ නිරෝධ කළොත් කාම නිරෝධය පංචකාම නිරෝධය ලෝක නිරෝධය. ඒක නැති කරගන්නේ කොහොමද? වටිනවා කියන අදහසත් එක්කලා වැළීම තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දේවල් බව මේ මොහොතේ තේරුම් බලන්න. අසාරත්තේ ආදීනෝ තේරුම් බලන්න. අත්තරින් වෙලී මිදී විදහස් වුණාම චන්දරාගයේ විදහස් වුණාම ලැබෙන විමුක්තිය තේරුම් බලන් ඊට අනුකූලව කටයුතු කළොත් ලෝක නිරෝධයි. ලෝක නිරෝධ මාර්ගය මොකද්ද? ප්‍රඥාවෙන් ওই ටික තේරුම් අරගෙන ඉවරලා ඉතින් ඔය ආකාරයෙන් හිතවිලි ක්‍රියාවදන හසුරවන්න ඕනේ ධර්මයට අනුව. සත්‍යයට අනුව. අන්න හසුරවගෙන යනකොට මාර්ගය වැඩෙනවා. ආර්යසායක මාර්ගය වැඩෙනවා. ඔන්න ඔය ටික තේරුම් ගත්තාම බුද්ධාගමක් ලැබෙනවා. මහත්ඵල මහායාස ලබා දෙනවා. භාවනාවක් සිද්ධ කරන්න අපිට වෙන එන හැම මොහොතකම. එහෙනම් දවස පුරාම ආවර්ජනය කරමින් ඉඳපිය මොකක්ද? අර පදේ නෑ පදේ ආවර්ජනය කරලා හරියන්නේ. පදේ තේරුම් අරගෙන ඊට අනුකූලව හිතවිලි ක්‍රියාවලන් හසුරවන එක කරන්න ඕනේ. අන්න එතනයි භාවනාව කියන්නේ. වාහනේ යනවා. ඉතින් දවස පුරාම ආවර්ජනය කරනවා. මොකද ආවර්ජනය කරන්නේ? රූපානිච්චා, වේදනානිච්චා, සංඥානිච්චා ඕක ආවර්ජින කරගෙන යනකොට බාහිර හතුරන්න පුළුවන්. යන්න ඕන තේ ඉක්මවලා ගිහින්. තව රූපානිච්චා, වේදනානිච්චා කටේ හිතේ. වාහනේ කොතනද යන්නේ හැදුනේ? කොතනද නවත්තන්නේ? කවුද ඉස්සරහට බලන්නේ? හදිසිය ළමයි පැනනද? තව වාහනයක් ආවද? ඒක කොහොමද හසුරවන්නේ? දැන් එහෙකට වන්දි තරේ ගාවක් තියෙනවා. දැන් කරන්න කිව්ව මොකක් වේද වාහනේ යන්න වෙයිද ඇක්සිඩන්ට් වෙයිද මහා අනුගමන වාදිනේ ඉඳලා පුළු එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනා කරනවා තේ මොකද්ද මේ කරන්නේ වාහනේ පදවන ඇයි පදවන්නේ රස්සාවට යන්න ඕනේ ඇයි රස්සාව කරන්නේ ජීවත් වෙන කල්ලි පොලේ කවුරුවත් නැහැ මගේ යුතුයකම මම යුතු කරන්න බෑ මගේ ලෝකයේ විවිධ යුතුයකමක් යුතුයකමක් තියෙනවා පිටුවේ යුතුයකමක් තියෙනවා මාර්ගයෙන් ජීවත් වෙන කලේදී යමක් තියෙනවා. ඒ ඉක්මවා යන එක නෙමෙයි මම මේ යන්නේ. සතරාන්තකින් යනවත් නෙමෙයි රස්තාවට කියන්නේ. අන්ත ලෝකාපේනාද යනවත් නෙමෙයි. ජීවත් වීමන මිනිස්සෙක් හැටියට යමක් කළ යුතු ඉන්නවා. ඒකේ මගේ යුතුයම් කොටසයි මේ කරන්නේ. ඒක නොකර හොඳ නැහැ. ඒක බැහැර ඇරියොත් එහෙම සමාජයටම බාධකයක්. එහෙනම් මාර්ගය කරන යුතුයකම අවංකව ඉටු කරන්න ඕනේ. ඒකයි මම සීයෙන් ඉඳලා හරියට ඒ වෙලාවට නැගිට අසාවට යන්න ඕනේ ඉඳලා පරක්කු වෙවි ඉඳලා බෑ. කමලිකල බුදි ඇවිදලා බෑ. වෙලා බලක් හොයලා ගියොත් ඒක පාඩුවක්. ගැළපීමක් නැහැ. එහෙනම් දැන් මම කරන අස්සාව හරියට කරනවා නේද? සතර භාවනාවක් තියෙන කියලා කොහොමද? එහෙනම් මම ඇලෙන්නවත්, ගැටෙන්නවත්, මුලා වෙන්නවත් අස්සාව කරනවා නෙමෙයි. යම් කිසි රාමුවක් තුළ ජීවත් වෙනවා නම් ඒක හරි හම්බ කරගන්න ඕනේ දැහැමි සාමීන් ඒක අවශ්‍ය කරන නොදැහැමි එකක් නෙමෙයි දැහැමි හැකියාව මම හොයා ගන්නවා කරගන්නවා. ඒ වැඩේ කරගන්නකොට ඒක එක් කරන්න ඕනේ හැටියට කරනවා. රාගයෙන් කරනවත් නෙමෙයි, ද්වේෂයෙන් කරනවත් නෙමෙයි, මෝහයෙන් කරනවත් නෙමෙයි ජීවත් වෙන්න යමක් කළ යුතුද ඒක අත්දැකීමක් අවශ්‍යයි. තමන්ගේ යුතුයකම ඉටු කළ යුතුයි. ඒ නිසා ඒක කරා. දැන් මෙහෙම යනකොට මම අවධානය නොගියොත් එහෙම මේ පාරේ කී දෙනෙක් අමාරුයි. තව වාහන කීයක් විනාශ වෙන්න පුළුවන්. අතලමගේ ළමයි ළමයි පයින්න පුළුවන්, සතේ පයින්න පුළුවන්. එහෙම නොත් එහෙම වරම ආවැලක් වෙනවා උන් ජීවිතේ විනාශ වෙලා යනවා ළමයි කිහ වැඩිලා. ඒ ළමයාගේ මේ ජීවිතේ මේකෙන් අතුරු අනුතුරක් වුණොත් ඒ එහෙනම් ඒකේ තියෙන අයිතිය තියෙන මං අතේ ප්‍රධාන වශයෙන් ළමයා කියන එක සිහි මොලයක් තියෙන උනේ පොඩි උන් උඩ බලාගෙනත් යනවා වර පිට බල බලත් යනවා පාර හරවත් යනවා ඒ ළමයාගේ හැටි මම ළමයෙක් නෙවෙයි දැන් වැඩි හිටියේ මම දැනගන්න ඕනේ ළමයාට කරදරයක් නොවෙන විදිහට වාහනේ බලනවා එහෙනම් මම හොඳ අවධානයක් තියෙන්න ඕනේ ඉදිරියේ කවුද යන්නේ දෙපැත්තේ කවුද ඉන්නේ කුංචි ළමයි එහෙම ඉන්නවද වටපිට බලවලෝ වයින්ද මේ හදන්නේ හොඳට බ්‍රේක් ගහන හොඳට මනස මනස පියාඹන්න ඕනේ එහෙම අවස්ථාවක වහා වහන්න අවස්ථාව ගන්න. මගේ අවධානය තියෙන්නේ උතන. දැන් කොහෙද ඉන්නේ? දැන් කදින සංකල්පනා. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, අනේකාම සංකල්පනා නැද්ද? දැන් ඔබේ දෘෂ්ටිය මොකක්ද? මගේ වැඩ නිසා මුලාවෙන් කරන්නා කටයුතු නිසා කෙනෙකුට හිංගියක් හිංසාවක් වෙනවා. මම සිහිනුවණින් යුක්තව අවධානය යොමු කරගෙන කටයුතු කළොත් ඒ කර්මනේ වෙන්නේ නැහැ. මොකද දෘෂ්ටි සම්මාද සමාධිය තියෙන කටයුතු. ඕකට යම් කල්පනාවක් කියන දැන් කල්පනා කියන්නේ අනිත්‍ය රූපානිච්ඡන් කිය කියන්නේ කේද? නැත්නම් තමන්ගේ වාහනේ පදවල හරියටම කෙනෙකුට බාධකයක් කරදරයක් නැතුව තමන්ගේ වැඩේ කරගන්න තියෙනවා. අන්න එහෙනම් කල්පනාව ගිහින් තියෙන නියම තමයි. මගේ කරදරයක් අනුන්ට නොවේවා. මගේ ක්‍රියාකලාපයෙන් අනුන්ට ඉන්දියා හිංසාවක් නොවේවා අව්‍යාපාද සංකල්ප. අවිහිංසා සංකල්ප. මම මේ කටයුතු කරන්නේ මගේ මේ ලෝකාම් පෙන්නන්නවත් සත්තරානන්දේ වෙනවා මට වාහනයක් තියෙනවා කියලා මට හරියට යන්න පුළුවන් කියලා පෙන්නන්නවත් නෙමෙයි. මේ හැකියාව කිරීමට වෙලාවට යන්නත් ඕන. කෙනෙකුට කරදරයක් බාධකයක් නොවෙන්නත් ඕන. මෙන්න මේ විදිහේ මම මේ වාහනේ දීපුතියෙන් හසුරවගෙන යන්නේ ඕකට. වෙන කාමයක් අල්ලගන්න හේතුව නෙමෙයි. නිකම්ම සංකල්පන නැද්ද? සම්මා සංකල්ප නැද්ද? දැන් රූපානිච්ච වේදනානිච්ච කියලා වාහන පදවල කියද දහම තිබුණේ. එහෙනම් වාහනේ හරියට දැනගෙන ඉගෙන ගන්න පදවල යන්නේ. අන්න අද වරදගත්තේ. මේ තුන්ඩෝ ගිය ගිය උදේ නම් රැයක වාහනේ ඉඳලා බිමත් යනවා. ඉතින් කරගෙන හැමදේම කරන්න යනවා. පොද්ද යන ගිලා රූපායිත වේදනායිත කියනවා. දුරු දැම්මා. මිරිස් දැම්මා. එකක්ම මතකනේ. මතක තිබුණේ ඔය. රූපානිච්චම වල වේදනානිච්චම. මූලික පාඩමේ තව හිත තියාගෙන ඒක හිත හිතා වෙන වැඩක් කරන්නේ. කරන වැඩේ හරියට දීබුද්ධිය කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කියන වචනේ දීබුද්ධිය කියන්නේ. සිහිනුවණ යුක්තව හරියට කරන්නේ. හිතන දෙයක් තියෙනවා සිහි බුද්ධියෙන් හිතලා බුදුවේ. බුදුරජාණන් වහන්සේ මාර්ගය දෙන්නේ ඔතෙන්. දැන් කරන වැඩේ ඔබේ කිවිච්චා. කටෝයි කියන එක කියච්චා. හිතේ යෝගපතේ ගියා මම රූපාන්තම් ඉන්න. වේදනානිකා අල්ලගත හාමුගේ ඉන්න. කර්මස්ථානිකයෝ කියන එක මොකද්ද? දැන් අපිට වෙලා තියෙන වරද ඔතනයි. ඔය මූලික කර්මස්ථානයේ දුන්නේ යමක් තේරුම් ගන්න. ධර්මයේ තේරුම් ගන්න විතරයි. ඕකෙන් තේරුම් ගත්තට පස්සේ අවබෝධයක් එනවා. දහම ඇසක් පහළ වෙනවා. ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ මම හරයක් නැහැ අල්ලගන්න. එහෙනම් අල්ලගන්නේ මොකක් නිසා? හරයක් තියෙන අපිට මුලාව නිසා. අල්ලගන්න වටිනා දෙයක් තියෙනවා. දහම ආબોධින් දැක අල්ලගන්න වටිනා දෙයක්. එන සාන්තිය සුවේ තියෙන කොහෙද? අල්ලගත්ත දේවල් වලින් චන්දරාගෙන් අතරින් මෙලි මිදි කියන්නේ රාගයක් තිබුණා, ද්වේෂයක් තිබුණා, මෝහයක් තිබුණා, දැව්වා දැව්වා ඕකෙන් මට බාධා කැටි කළා. ඒ රාගක් තේ වුණා, ද්වේෂක් තේ වුණා, මොහක් තේ වුණා නිවි දැනසී කියලා. අන්න ඉතින් තමයි යන්නේ. ඒකේ අන්තිම ප්‍රතිඵලය මොකක්ද? රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා ගොඩනැගෙන ලෝකයක් තිබුණා නම් ඉතින් හේතු නැහැ. එහෙනම් මේ අන්තිම කය. මේකයි අවසානයේ මොකදදී? මේක කියාට පස්සේ කය නිසා විඳියම් දුකක් තිබුණා නම් ඒ දුකේ අවසානය ඉතන. ප්‍රතිපදයම අයියා. ඔතනයි නිවන. පූර්ව නිවන ඉතන. ජීවත් වෙලා ඉඳලා බලන්න පුළුවන් සෝපාන ජීවිවාණී සාගතයේ දෙසකේ මහකේ සාන්තෝ ඉන්නේ. අනුපරිජේ නිර්වාණී ස්කන්ධ පරිනිර්වාණී හිද්දෙන වර්ණ මොහොතක සියලුම දුකෙන් නිදහස් වෙනවා කියන්නේ. සියලුම දුකෙන් නිදහස් වෙන අනුපරිජේ නිර්වාණී පිළිම කෙරෙවල පරිච්ඡේලා ලබන්න බෑ. අරිහත් ඵලී ලබන්න පුළුවන් සෝපරිජේ නිර්වාණ ලෝතරා බුදුන් අහිරා ඉස්සර. උන්වහන්සේ අනුපරිජේ නිර්වාණය බත් වෙන පිරිනම් පාල අවහාන පිරිනම් පාලම ක්ලේශ පරිනිර්වාණී ඉස්සර සිද්ධ කරගත්තා. නැවත මතු වෙන්න ඇති වෙයි. ඒකෙන් රාග දේශ මොහ ෂේ වෙලා ඉවර වුණා නැවත ගොඩනගෙන හේතුලා තෝරගියා. රාගය නිසා, දේශය නිසා, මොහෙන් නිසා ගින්නක් තිබුණා නම් ඒ ගින්නේ සමහරවට නිමී ගියා කියලා වගේ. නිවුසැනසුණු හිතකිය යුත්තේ උන්වහන්සේ ජීවත් වුණා එක්කාද පරිණිරවාණය බලාපොරොත්තු. ඉර්ණාන් පන්දාසක් කරන ජීවිත අවසානයේදී අවසාන කෘතියත් එක්ක ආවට මඟ පරිසන්දිය හේතු නැහැ. ගමන ඉවරයි එක්කාන්දයන්ගේ නිදහස. එක්කාන්දු කේ නිදහසලා සියලු දුකේ නිදහස වෙන අවස්ථාවට ඉදී ඔන්නෝක බලාපොරොත්තු වෙයි ක්ලේශ පරිණිතවාදී සාතන් වහන්සේ ජීවත් වෙනවා. මෙන්න මේක අපිට කරා ඉන්නහට කරන් ටිකක් එහෙම නේ. ක්ලේශ පරිණිතවාදී කරගැනීමේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අරිහත් වෙනවා මාර්ගය. ඉස්සල් පරිණිතවාදී අනුපරිච්ඡේදී නිර්වාණය කියන පින්වා පාවුදාවල කෙලවර පින්වාම් පෑවිදි සම්පූර්ණ වෙලා සියලු දුකෙන් නිදහස්. මේ මෙන්න මේකයි මාර්ගය. ඉතින් අපි දැනගන්න ඕනේ මේවා ඉගෙන ගන්න ඉස්හානේ නැත්නම් යම්කිසි පාසලන් හා සමානව ඉගෙන ගන්න ස්ථානයේ දැනුවත් වෙන ස්ථානය. දැනුවත් විලා දැනුවත් දහමට අනුකූලව සිටිවිලි ක්‍රියාවලන් හසුරුවමින් තමන්ගේ එදිනදා ජීවිතය ගෙනියනවා ධර්මයට අනුකූලව ඒක තමයි මාර්ගය. මේ මාර්ගය ප්‍රායෝගිකයි. සීනෝනි යුත්තයි. තමන් කරන කියන හිතන කටයුතු මනසින් ඉන්නකොට අවදිියක් නැතුව යනවා. සිහි කල්පනා නැතුව කරන වැඩ අපල වෙන්නේ. වැඩක් කරගෙන ගියා, ගියාගෙන ගියා, දන්නේ නැහැ නින්ද ගිහින්. ඒ දීන විද්‍යේ නැති වෙනවා. ඔන්න ඔය දීන විද්‍යේ මේ සංඥා නිරෝධය කියන එකක් හදාගෙන සනික නිරෝධය කියන එකක් හදාගෙන දීන විද්‍ය හැදිච්ච එකට වෙන එකක් තමයි හිටි ගහන ඉන්දියානේ. ඕකන අමුතු භාවනාව බලන්න ඕනේ මේ සමහර බුද්ධලෙ ඉන්නවා. ලෝඩු ගෙඩිය කප කප ඉන්න ගමන් සමහර අම්මලා එහෙම ඉන්නවා. බලවට ඉන්න ගිහින් විචාරයක් දාන්න. මොකද වකරන්නේ? ආ ආයි කපන ලෝඩු. ඔන්නෝ ජාතියට යනකම් ඔය දීන විද්‍යාවේ ඉන්නේ ඉන්නේ වැඩි වෙලා. හරි භයානක තත්ත්වයකටපත් වෙනවා. සමහරව වතු වෙන හේ රිපේ කියලා හාල්ගේ දාන මතක නැහැ. ඔය කින්දර දාන. මොකක් නේද? සිහි බුද්ධියක් තිබුණේ නැහැ ගමන් කරපු වැඩි. හාල්ගේ පොත ලැබත්තක නැහැ මිනි. වතු ටික රිපේ තිබුණා. හාල්ගේ නැහැ වතු මුත්‍යෙල දමාල් කියලා නම් කින්දර දාන බලයිනා බත් දෙන්න. මෙහෙම අවස්ථාව වෙලා තියෙනවා සංඥා ගුණ කරන්න කියලා. සංඥාව නෙමෙයි දුක්දුනි. සංඥාවකදී යම් තන්දරාගයක් වෙනවා අන්න ඒක රාගයේ සමෝහ වලට වැටේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගක්කේ නිබ්බාන, ද්වේෂක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන කියලා විතර. සංඥාක්කේ නිබ්බාන කියලා දේශනා කරලා මුතු පිට ගියේ නෑ. එහෙනම් මොකද්ද සංඥා නිරෝධ කරා? සංඥා විශේෂ වෙනවා දකින්න කිව්වේ කවුද? මොන සංඥා නිරෝධ කරන්න කිව්වද කියලා? සංඥා වේදයිත නිරෝධය කියලා එකක් තියෙනවා මනෝ සංකාර විරෝධ කරන දෙනා නවානුකූල සමාපත්තියේදී ඒ තියෙන්නේ සමාපත්තියත් එක්කලා තියෙන ධානයට හේතෝ මුක්තිය එක තියෙන එක. හේතෝ මුක්තිය මේ සංඥා විරෝධ කරන දෙනා තියෙනවා සංඥා වේදයිත නිරෝධය කියලා සංඥාවේ අසාරත්වය දැකලා දැනුවත්වම නිරෝධ කරන එක. දැනුවත්ව නිරෝධ කරන්න බෑ කෙනෙකුට. ওই නිින්ද යන්නේ නොදැනුවත් වෙන එකක්. දැන් මේ මොහොතේ තව තත්පරයකින් මම මේ සංඥා නතර කරනවා. අනිත්‍යක නතර කරන්න පුළුවන් නම් සංඥා නිරෝධ සංඥා වේදා නිරෝධ. දැන් මේ හිතිකම සංඥා නිරෝධ වෙච්ච එක හිතලා බැලුවොත් එහෙම. මම හිතලාවත් මේක නැවැත්ති. ඉබේම වුණාද? බලාපොරොත්තු නිින්ද ගිය එක කාගව මතක නිින්ද නැහැලා. නිින්ද ගියා නිසා නිින්ද ගිය වෙලාව දැනගෙන ඉඳා ගන්න පුළුවන්. එහෙම එකක් කරන්න බැරි නිින්ද යනකම් බලා ඉන්න. දන්නේම නැහැ නිින්ද යන. අනේ දන්නේම නැහැ සංඥා විරෝධනවා. ඒක සංඥා වේදා විරෝධේ නෙමෙයි. සංඥා වේදා විරෝධීදී දකින්න සංඥාව ගොඩ නැගෙන්නේ නැහැ. ඒක අපි විසින් උත්සාහයෙන් වීර්යයෙන් මනසින්ම කරන එකක් බව දකිනවා. ඔක දකින්නේ නේව සංඥා රා සංඥා අතර කියන අටවැනි අටවැනි සමාපත්තියේ ගියාට පස්සේ යෝග දකින්නේ විදර්ශනා වර්ණති පිච්ච කෙනෙක්. විදර්ශනා නුවණ පහළ වෙලා තිබිච්ච කෙනෙකුට ඔතෙන්දි දකින්න පටන් ගන්නවා. ජීවිත ආශාව නිසා සංඥාව ගොඩනගනවා. ඒ නිසා ඒ සංඥාවයි වේදනාවයි දැනෙනවා. ඒක හේතුඵලයේ සුළු මොහොතකදී ගොඩනගපු හේතුව ගෙවිලා ගිහිල්ලා නැවත ඵලයේ ඇකිල්ල යනවා. ජීවත් වීමේ ආශාව බලාපොරොත්තු නැවත සංඥාව වේදනාව ගොඩනගනවා. වේදනා සංඥා මනෝ සංකාර කියලා. මනසෙම ගොඩනගන එකක් කියලා දකින්න දෙයක් තියෙනවා අත්දැකීම. මනස අතිදීක්ෂණ වෙලා. අන්නේ නේව සංඥා නා සංඥා දිටි මෙතෙන්දි ගොඩනගනකොට ලකිනවා. ගොඩනගන ගොඩනගන වේදනා සංඥා දෙක ගිවිලා වෙනසිලා යනවා. ඉතුරු කර කොහර යන්නේ. ජීවත් වීමේ ආශාව යලි මොකටද ගොඩනගන්නේ? ඒක බොහෝ වෙලා ගොඩනගන්න බැහැ. ඒ ගොඩනගව මාත්‍රයට මාත්‍රය ජීවත් වෙලා ආයි ගිවිලා යනවා. කුස්මා කරගෙන පහතරෙන් තරම් වෙලාවකයි ඔක ඔක්කොම තියෙන්නේ. කුස්මා ගත්ත ඇරිලා. කුස්මා ගත්ත ඇරිලා. යම් මොහොතක් වෙනවාද සංඥාව ගොඩනගුවා. හේතුඵල වශයෙන් ගොඩනගිලා දාන හුස්ම හරියාවයි ගෙවිලා. ආයි හුස්ම ගන්න නැත්නම් බැලුවා වගේ ආයි හුස්ම ගන්නවා ඕන කර ගියේ වගේ ආයි සංඥාව ගොඩනගා කරනවා. ගොඩනගන නිසා සංඥා විද්‍යාව ආයි ගෙවිලා. මොකුත් ඉතුරු කරලා නැහැ වේදනා සංඥා දෙකේ. ජීවිතය කියන්නේ වේදනා සංඥා ගොඩනගන්නේ කොහොමද මේ ජීවිතය? කොහරි උත්සාහයෙන් වීර්යයෙන් හිත ගොඩනගනවා මිස දැනුම ගොඩනගනවා මිස ඉතුරු කරන හරයක් නැතුව වෙවිලා යනවා මිස වෙන එකක් නෑ කියන එක අධ්‍යක්ීමේ දකින්න දෙයක් තියෙනවා නම් උතර විදර්ශනා වැඩි කෙනෙකුට නේව සංඥා නා සංඥා කියන අමාපත්තිය. හරි ස්වාමීන් වහන්සේ. ඔව්. මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා මේකයි. දැන් සංඥා විරෝධය කියලා වෙන්දී ප්‍රකාශ කරන්නේ සමාට එන හැඟීම් සියල්ල නැති කර දැමීම නොවේ. දැන් අර සෞඛ්‍ය මෙතිය හිතේ හිතමන්තම් භවිෂති දැකලේ දැක කරනවා කියලා ඔක දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති කියන එකට අද තෝරාගෙන තියෙන්නේ කොහොමද? දැක්කදී දැක මාත්‍රය, දසන මාත්‍රය. සුතේව සුත මාත්තා. ශ්‍රවණය කියන්නේ ඇසීම කියන්නේ ඇසීම මාත්‍රය. මුත්තේව මුත්ත මාත්තා. නාසයේද ගන්ධ, දිවට රස, කයට පොට්ටබහින් දැනීම කියන්නේ දැනීම මාත්‍රය. සත්‍යය කියන්නේ මාත්‍රය තුළ ජීවත් වෙන පොඩ්ඩ විසක්. දෙපොළක ජීවත් වෙන අවස්ථාවක් නෑ. දිත්ත මත්තන් විලාවේ සුත මත්තන් වල සත්‍යයක් නෑ. මුත මත්තන් වලත් නෑ. සුත මත්තන් කියන මොහොතේ සත්‍යය කියලා විද්‍යාමානින් වේද රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් විද්‍යාමාන වුණා. ඔන්නේ මාත්‍ර පහ විද්‍යාමානයෙන් ශ්‍රවණය මුල් කරගත්තා. සත්‍යය උත්තරයි. ඔන්නේ ක්‍රියා මාත්‍රියට කියන සත්‍යය. අදි වේගයෙන් ක්‍රියාවලියක් නිසා තමයි ඔය ඔක්කොම එකට වෙනවා වගේ මෙන්න සත්‍යය කියලා මුලා ධනීය ධනීය සංඥාවකට ධන සංඥාවට හැවටෙන සත්‍යය කියන. මෙන්න මේකයි එතන කිව්වේ. එතකොට ඔය මතුවෙන මාත්‍යයක් මතුවෙන මතුවෙන ගානේ මොකද්ද වෙන්නේ? හේතුව ගොඩනගන නිසා ඵලයක් ගොඩනගෙච්ච නිසා. පෙර කරන ලද පූර්ව කර්මයේ හේතුඵලයේ වශයෙන්. මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, දිවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය පහ ගොඩනගෙන පූර්ව කර්ම ඵලයක් වශයෙන්. ඒ කර්මඵල වශයෙන් ගොඩනැගුණා වූ යම් කිසි දෙයකට ගැප්පෙච්ච ශක්තියක් තියෙනවා. අධ්‍යාපනයේ හිමි ශක්තිය වශයෙන් ඒ අධ්‍යාපන තුළ ওই ටික ජීවත් කරමින් ජීවිත රූපයෙන් ජීවත් කරමින් කර්ම ශක්තිය මුල් කරගෙන. ඒ කාලය තුළ මිනිස්සෙක් අවුරුදු ගණනක් හරි පවතින. අවුරුදු 100ක් ඉඳි 20ක් හරි ගමන්නේ කොච්චර හරි කාලයක් ਉਹ ජීවත් වෙනවා. ඔන්නේ ජීවත් වෙන කාලය තුළ සත්‍යයට යලි යලි රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩනැගෙන අවස්ථාවක් තියෙනවා. ඒ ඒක ඊටාම මොහොතක් තුළ මාත්‍රයක් තුළ දර්ශන අරමුණක් කරන වෙලාව ඒ මාත්‍රිය විතරයි. ප්‍රවණ අරමුණක් කියන්නේ මේ මාත්‍රේ විතරයි. සංඥා සහිතව මන සහිතව කියලා කිව්වේ. සංහිම්මි සමනකි. යාම මැත්තේ කලේබරේ ලෝකංජ පඤ්ඤා බීමී ආදී වශයෙන් කියන මේක වරද්දලා ගත්තේ මොකද්ද? සංඥා සහිතව මන සහිතව බම්බයක් පමණ ලෝකය තුළ පවතිනවා කියන එකයි මේ දත්ත අර්ථය. කවුද ඔය අර්ථය දුන්නේ බුදුදානහා කියලා නෙමෙයි. අටුවාචාරින් මහත්මයා. සංඥා සහිතව මන සහිතව කලේබරේ තමයි පෙර භවයෙන් ආපු මූලික වශයෙන් හටගත්ත මනේන්ද්‍රිය සහිතව ඒ හේතුවෙන් හටගන්නා වූ සංඥා සහිත විපාක සංඥා සහිත මේ කලෙවරිය කියලා කියන්නේ මේ හටගත කය. දැන් සත්‍යය ගොඩනගන්නේ මොකක් නිසාද? ඔය පංචස්කන්ධයට අනුම් කරන ක්‍රියාදාමයක් සම්බන්ධ වෙන නිසා. නැත්නම් ක්‍රියාදාම දෙකකට එක මොහොතක සම්බන්ධ වෙන්න බෑ. ඒ ක්‍රියාදාමී ක්‍රියා මාත්‍රය, ව්‍යාම මාත්‍රය කියන්නේ ව්‍යාම මාත්‍රය කියන්නේ. ව්‍යාම කියන්නේ ක්‍රියා මාත්‍රය කියන්නේ. ඔන්නේ ක්‍රියා මාත්‍රයක් දෙනවා එක මාත්‍රයකදී. ඔන්නේ ක්‍රියා මාත්‍රයේ තිබෙන දසල මාත්‍රයේ හෝ චන්දරාගයේ බැඳීමත් එක්ක සම්බන්ධ වුණා. චන්දරාජි නිසා ක්‍රියාමාත්‍රයෙන් සත්ව කියන හැලෙන නිසා. ඒ ඒ ක්‍රියාමාත්‍රයට ඇලුම් කරොත් ඇලුම් කරන හේතුවෙන් සත්ව කියනවා. ඒ හේතුව නිසා සත්ව ගොඩ නැගෙන්නේ. යම්කි ඇලුම් කිරීම නතර කරොත් සත්පත්තිය නිදහස් වෙනවා. විපාක මාත්‍රේ පැමිණම පාන ගන්න තියෙනවා. එන්නේ ඉතින් එකක් විඥානේ මතන විදිහට කටයුතු කරන්නේ. ඈ ඇලුම් මතන කටයුතු කරන්නේ. විඥානේ මතන සියල්ලම තියෙන්නේ. විඥානේ ගොඩ නැගින්නේ මොකක් නිසාද? විඥානීය කියන එක හැදෙන්නේ කෙලෙස් වලින් කාර්ය කරච්ච නිසා. චිත්ත භාවය ප්‍රබාස්වර කරගන්න ඕනේ. ප්‍රබාස්වර මිදන් කිව්වේ විඥාන කිව්වේ නැහැ. ප්‍රබාස්වර මිදන් කිව්වේ චිත්ත. චිත්ත කියන தත්තේ ආගම ආගන්තුක වෙන උපගලිතේන උපගලිත. ආගන්තුක උපගලිතේන කිල්ලා විඥාන වෙලා තියෙනවා. විඥාන කියන එක නිවන් දකින්න බෑ. විඥාන කියන්නේ කාට ගැනිච්ච එකද? ඒ කාට සුද්ධ වෙච්ච දාටයි නිවන. යම් මට්ටමකට සුද්ධ වෙනාද ඒ මට්ටමකට නිවන. සහවලී සුද්ධ වෙනාද ප්‍රබාස්වර මිදන් කිව්වේ චිත්ත. ප්‍රබාස්වරත් ඒ නිවන. අර නිවන්ට බුද්ධිය සංඥා තියෙන ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාන්තලා ජීවිතයේදී මනසකාර කියන්නේ සාහගත මහන්සියගේ චිත්තයේ ඔය චෛතසික ටික තියෙනවා. නෑ ස්පර්ශ වේදනා සංඥා චේතනා නැති දෙනක. හිතක් පහළ වෙන්නේ නෑ. චිත්තය පහළ වෙන්නේ. විඥාන කියනකොට සාග දෙකේ මොහ කියන ඒවෙන් අලංගු වෙනවා. ඒවට අවශ්‍ය. ඒකට අලංගු වුණාට පස්සේ වෙන්නේ ආදාන්තුක උපකලෙන් සහිත චෛතසික සම්බන්ධ වෙනවා උදේ. අන්නේ ඒක තමයි දුරු කරන්න ඕනේ. පව් දුරු කරනවා කියන්නේ ඒක. මම නේද ඉතින් උපාදානස්කන්ධය වෙලා තියෙන්නේ උපාදානස්කන්ධය හැදෙන්නේ මොකක් නිසාද? චන්දරාගය නිසා නේද? මේ චන්දරාගය දුරු කරගත්තාම නේද පංචස්කන්ධය ඉතිරිය උපාදානෙ නතර වෙන්නේ. චන්දරාගය දුරු කර ගැනීම සඳහා ධර්මයේ දකින්නට ඕනේ. ධර්මයේ දැකලා ධර්මයට අනුකූලව හසුරවන්නේ. ඒ සංඛාර සත්‍ය කරේ නේද විඥාන පහළ වෙන්නේ. සංඛාර නේද විඥාන වල ආහාරය. සංඛාර කියලා කියන්නේ අවිද්‍යාව පත්යෙන් හටගන්න රාගලහකට, ද්වේෂලහකට, මෝහලහකට අදහස් එකලාගෙන හිතවිලි ක්‍රියාවලන් නිසා නේද ගොඩනැගෙන්නේ. අන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි නිසා ගොඩනැගෙන අවස්ථා මනසින් දැකලා මේකේ විඥාන පහළ වෙන්නේ විඥානට ආහාරය විනා මේකට චන්දරාගයෙන් බැඳලා පොළොත් කියලා දැනගන්නේ. අන්නේ චන්දරාගය හා කරගුවා. ක්‍රියාව චන්දරාගය නෙමෙයි. ක්‍රියාව රාගයක් නෙමෙයි, ද්වේෂයක් නෙමෙයි, මොහයක් නෙමෙයි. ක්‍රියාව විපාක ක්‍රියාව වියක් තියෙනවා. කර්මයි කාය කර්ම වෙනයි. කාය සංකාර වෙනයි. රාතන් වහන්සේට අවිද්‍යාව පත්‍යෙන් හටගන්න සංඛාරය නතර වුණා. කර්ම නතර වෙලා නැහැ. කාය කර්මයේ උනාදී පිරුවා මාර්ගම තියෙනවා. නෑ කාය කර්මයේ නතර ගමනක් හදන්න කියන එකක් ඒක නෙමෙයි. නෑ විඥාන කොන්නගන්නේ විඥාන නිරෝධ කරලා උන්වහන්සේ ඉන්නේ. චිත්ත නිරෝධ කලේ නෑ. චිත්ත කියන එක ප්‍රබෝධ වෙලා දම් කියේ චිත්ත. අන්න ඒකයි කියන්නේ. ඒ චිත්ත වලට එනවා සුද්ධ කරන්න ඕනේ. චිත්තෝ කියන එක සුද්ධ කරපුවාම රාගක්කේ නිබ්බාන, ද්වේෂක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන. එතන නිවන. රාගය නිසා ගින්නක් තිබුණා, ද්වේෂය නිසා ගින්නක් තිබුණා, මෝහය නිසා හටගන්න ගින්නක් 10ක් තිබුණා. ඒ රාග දේශ මොහ සේ කරපු කෙනා ඒ 10න් නිවිලා. ඒ අරිහත් ඵලය තමයි අන්තිම උපරිම නිවීම. ඊට පස්සේ ස්කන්ධ පරිණාමයේ සිද්ධ වුණාම කායික දුක්ඛේ නිවිලා යනවා ඉතින්. අවසාන. මේ මානසික දුක්ඛය ඉතින් අනේ මානසික. මේ සංඥා නිරෝධක තමයි සංඥාව කියන්නේ චන්දරාගීවත් නෙමෙයි. සංඥාව කියන්නේ ක්ලේශයක් නෙවෙයි. ඒක විපාකයක්. සංඥා කියන එක වෙනස්. ක්ලේශ වල වැඩි රාග දේශ මොහොත. ක්ලේශ පරිණිරවාණය බුදුරණාහි දේශනා කළේ. ස්කන්ධ පරිණිරවාණය වෙනකම් බලන්නේ පිරුණම් පාන කළා. අන්තිම අවසාන පිරුණම් පෑ. අනුපරිච්ඡේ නිර්වාණ ධාතුව. ඉතින් ස්කන්ධ පරිණිරවාණය ජීවත් වෙලා ඉන්න උර කරන්න බෑ. සංඥා නිරෝධ කරනවා කියලා වැඩි විදිහට කොතනද ඒ සංඥා ගෝතයි. සංඥා ස්කන්ධෙන්නේ. ඒක සංඥා පිටවල උපාදානෙ නැති කරන්නේ. සංඥා. සංඥා ස්කන්ධයේ චන්දරාගයෙන් බැඳලා උපාදාන ස්කන්ධය. එහෙනම් දැන් බුදුරණහරි නැති කරන්න කිව්ව මොකද්ද? ඒ වෙන්නේ චන්දරාගය. චන්දරාගය වෙනයි සංඥා වෙනයි. රූප වෙනයි රූප රාගය චන්දරාගය වෙනයි. වේදනා වෙනයි වේදනාවේ චන්දරාගය වෙනයි. සංඥා වෙනයි සංඥාවේ චන්දරාගය වෙනයි. සංඛාර වෙනයි සංඛාරේ චන්දරාගය වෙනයි විඥාන වෙනයි විඥානේ චන්දරාගය වෙනයි. චන්දරාගය අයින් කරගෙන ගියහම සුද්ධ වේලා සුද්ධ විඥාන ආගන්තු මොකක් නේද බිඳලා ගිහලා සබාසර නිදන් විකේ චිත්තා කියන දෙයට වැඩේ. ප්‍රබාසර චිත්තෙන් අරිහතුන් ආදී ජීවත් වෙනවා. අරිහත් ත්‍රිපතලා පිළිවන් ගන්නවා. මේ සංයේ ප්‍රබාසර චිත්තේ සංඥා තියෙනවා. මේ සංඥා විරෝධ කරන බුදුරණන් ආදී නිවනක් පෙන්නේ නැහැ. උන්වහන්සේ රාගක් කියන නිබ්බාන, දේශක් කියන නිබ්බාන, මොහක් කියන නිබ්බාන. රාගක් කියන දේශක් කියන මොහක් කියන මිදම අසංකත. මෙන්න අසංකත දෙක දැන් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අසංකතේ රැවත් වෙන්නේ. අසංකත වෙන්නේ රාගක් කියන දේශක් කියන මොහක් ඒ උච්චාරණය. ඒක නෑ අසංකතේ කියන්නේ. මේ අසංකතව විවරණපත් වෙන්න නම් සාගතයේ දේශත්තේ මොහක්ෂේ කරා. සාගතයේ දේශත්තේ මොහක්ෂේ කරන්නේ කියලා රාග දේශ මොහ මොනවාලගෙන ගොඩ නැගෙන්නේ. රූපාල්ලාගෙන වේදනාල්ලාගෙන සංඥාල්ලාගෙන සංකාරාල්ලාගෙන විඤ්ඤාණාල්ලාගෙන රාග දේශ මොහ ගොඩ නැගෙනවා. ඒ මොකක් නිසාද ගොඩ නැගෙන්නේ? ඒක ඇත්ත ඇති ආකාරයෙන් දැකෙන නිසා වටිනාදියා කියන දෘෂ්ටිය නිසා. විද්‍යාව මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගෙන හිතන කූල මේක රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් අල්ලන්න බැඳෙන හැදෙන වස්නාදියක් නෙවෙයි කියලා දකිනවා. ඇලෙන්න ගැටෙන මුලාවේ දෙයක් නෙමෙයි මේ රූප වෙනවා හඤ්ඤා සංකාර විඥානික දැක්කාම. අන්න ඒ දැකීම දර්ශනේ ඥානෙ ප්‍රඥා පහළ වෙනවා. රාගය ඡය කරනවා, ද්වේෂය ඡය කරනවා, මෝහය ඡය කරනවා. රාගය ඡය කරලා මත උඩ නිවන් දැක්කා. ද්වේෂය මෝහය ඡය කරලා මත උඩ නිවන් දැක්කා. රාගුන් රාග දේශ මොහ ඡය කරලා අරි හතරේ වත් වෙනවා. උන්වහන්සේ ඉනිහා කලේ සුදියල කරලා ඉවරයි. මතු කරන් දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා ප්‍රඥාවක් තියෙනවා. එනින් තමයි උන්වහන්සේ කරන්නේ. නමුත් උන්වහන්සේ බලන්නාව නැද්ද? උන්වහන්සේ පේන්නේ නැද්ද, ඇහෙන්නේ නැද්ද, කතා කරන්නේ නැද්ද, රූප සංඥා රත් කරන්නේ නැද්ද? එහෙනම් බුදුරණන් හරි කිව්වේ මොකද්ද කිව්වේ? ස්වාමීන් කලෙන්දී අල් කරලා ඉවරයි බ්‍රහ්මචාරියා වුණේ නැහැ මිදිහා කරන් යන්නේ කියලා දැනගන්න. අරිහත් වගේ ප්‍රකාශ කරන්නේ. ඒ තැනවල සංඥා තිබුණානේ. එහෙනම් උන්වහන්සේ සංඥා දීදී කරන් යන්නේ නැහැ කියලා සංඥා නියෝද කරගෙන ඉවරනා. ඇයි අපෝ කරන් දෙයක් නැහැ උසාව සංඥාවෙන් කතා කරන්නේ. මා සංඥාවෙන් මාත් උඹයි දෙන්නම නිවන් දැකලා නැහැ කියලා බුදුරණන් කියන්නේ. ඒ සම්මතිය බුදුරජාණන් වහන්සේ සංඥා නිරෝධ කළා කියලා කියන සංඥා නිරෝධ නම් කියන්නේ මේ ලෝකයේ තියෙන යථාර්ථය දැකලා සංඥා නිරෝධ කළේ දැන් සංඥා සංඥාවේ චන්දරාගය. චන්දරාගය නිරුද්ධ කළේ. අන්න. සංඥාවල් දැන් කොහොමද ආවත් චන්දරාගය නිරුද්ධ කළ උත්තරමයට. ඔව්. ඒ යන්නේ නේද දැන් මේ හරියට හබරු කොනේ වතුනේ. මේක හරි. ඒක සංඥාව මෙහෙ නැති කරන්නේ. සංඥාවේ චන්දරාගය නේ. ඉතින් ඒතර මේ තවත් කියන්නේ මේ සංඥා විරෝධ කරන කෙනෙක් නෑ කියලා. ඒ මුලාව නැති කරන්නේ මේ කතා කරන්නේ. සංඥාවේ චන්දරාගය නැති කරන එක නිවන බව කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක දේශනාවට මතරම අනුකූලයි. මාර්ග මාර්ගයේ කියන්නේ බාහ්‍ය දාර්ශනික ඉතින් බාහ්‍ය එයාට තමයි දිත්තේව දිත්ත මත්තං සුතේව සුත මත්තං මුත්තේව මුත්ත මත්තං ආදී වශයෙන් බුදුරණාහි දේශනා කළේ ධර්ම ධර්මීය. දැන් ඒක මොකද කිව්වේ? මේ දැකීම කියන්නේ ශාස්ත්‍රයා කියලා හිතා ඉන්න මේ ගණී භාවයෙන් හිතා ඉන්නේ එක සැරේ පේන එක සැරේ ඇහෙන එක සැරේ ගඳුසුර දැනගන්න පුළුවන් ඒ විලාස කාලා රහ බලන්න පුළුවන් ඒතකොට විශ්වාසය ලබන්න පුළුවන් ඒතකොට හිතන්න පුළුවන් එක එක ඉන්නවා ඔන්න ඔය තමයි විචාරක දෘෂ්ටිය මෙන්න මේ ආත්මෘත්‍ය විඳ ගන්න තමයි පින්නුවේ. ඔය එක එක මාත්‍රි හදගන්න මාතර නිසා පේන මායාවක් නිසා මේක. ඇති එකෙක් නෙමෙයි ඇති එක මායාවක්. ඔන්න ඔබ වෙනවල පස්සේ මායාවක ලෝක සත්‍යය වැඩිලා ඉන්න ඇති කෙනෙක් සත්‍යයේ පුද්ගලයෙක් හැටියට. අන්න සත්පුද්ගල දෘෂ්ටිය දුරු කරගෙන ගියාම මොකද වෙන්නේ? එහෙනම් මොකක්ද මේ මායාවක වැදිලා ඉඳන් ලෝකේ දුලාවටපත් වෙන අනික යථාර්ථයේ මොකද කියන්නේ ප්‍රඥාව නැగిලා යනවා. අන්නේ නැగిලා වුණාම මාත්‍රි ඉක්මවන දෙයක් නැහැ කියලා දකින්න. ඒක තමයි මායාව කියලා කියන්නේ මමයි කියන හැඟීමනේ. ඈ මායාව කියලා අපි හඳුන්වන්නේ මමයි කියන එකට මම කියන එකට යාවෙන හින්දා මායාව කියන්නේ. මේ මමත්වය හදාගත්තාම කොහොම මම? මොකේද මම කියන්නේ අදහස් කරන්නේ? මේ ඇහක් තියෙන, කනක් තියෙන, නාසයක් තියෙන, දිවක් තියෙන, කයක් තියෙන, හිතන්න පුළුවන් කමක් තියෙන මේක ගුලියෙන් නේද මම කියලා අපි හිතා ඉන්නේ. ඔන්න ඕකනේ මායාව කියන්නේ. ඒ මුලාවට මාමත්වය යාවෙලා ඉන්නේ. නමුත් එක මාත්‍රියක මොකද කරන්න පුළුවන්? ඇහෙන් රූප දර්ශන කරන මාත්‍රියේ දර්ශන මාත්‍රියේ තව විහිසක් අතක් උතන තියෙනවා. අනික කර්ම ශක්තිය කය පාත් කරන අවිදාන. හිත පවත්නකොට හිත අරමුණලා තියෙන දර්ශන මාත්‍රේ විතරයි. තව ශ්‍රවණ අරමුණක් නෑ. දර්ශන අරමුණ විතරයි මාත්‍රේ. ඒක ආවර්ජනයක් කරන විලාට ආවර්ජන මාත්‍රේ විතරයි. ඒක පිළිගන්න එකට මනෝද්වාරයෙන් එක සම්පරිච්ඡන මාත්‍රේ විතරයි. හිත තියෙන්නේ. ඒක දීර්ණය කරන සංකීර්ණ මාත්‍රේ විතරයි. ඒක ඒක ක්ෂණ මාත්‍රේක තමයි සත්‍ය විද්‍යාමාන වෙන්නේ. නමුත් එතන ඒකාකාර වින්න මොකටවත් ඒකාකාර වෙන්නේ ක්ෂණයක් නෑ. ක්ෂණ බඳුලක් තියෙන ඉල්ගෙවි යනවා. යලි යන එනවා. ඉතින් මේ මේ ධර්ම නියමයක් තියෙනවා ක්‍රියාත්මක වෙන. චිත්ත නියමයක් තියෙනවා ක්‍රියාත්මක වෙන. එන එතන කොහෙද මම කියන එකන් ඉඳ හත්යෙන් වෙනස් එනක් නැති දෙන්නේ. පනවන්නේ මම කවුද? මෙන්න මේකයි දැනගන්න කිව්වේ. ඉතින් මේ දියුම් දෙනා කරගත්තා තමයි චන්දරාගය දුරු කළ යථාර්ථය දැනගත්තාම මම නැමැති මායාව පේනවා. අපි කතාව කරන්නේ ලෝක සම්මුතියේ මම කියලා කතා කරුවාට මේ එක මුලියක් වශයෙන් පේන ඝන සංඥාවේ පේන්නේ මායාව බව දැනගන්නවා. ඒ මායාව තුලින් දැනලා යථාර්ථය ගන්න බැහැ. මේ මායාව මායාව හැටියට දැනගත්තා එහෙනම් කවුද මේ මම කියන දේ මොකද ක්‍රියාත්මක වුනේ හේතු බල ධර්මතාවය හේතු බල ධර්ම වෙලා ඒ හේතු බල ධර්ම කොම්බොනෙන්ද හැදුනේ මෙන්න මේ කියනවා දර්ශන මාත්‍ර ශ්‍රවණ මාත්‍ර ආග්‍රහණ මාත්‍ර රස මාත්‍ර ස්පර්ශ මාත්‍ර හිතන ධර්ම මාත්‍ර කියන්නේ මාත්‍ර මාත්‍ර එක මොහොතක එක මාත්‍රයක් විතරයි දෙකක් නෑ ඒකත් කියන්නේ එක මොහොතක් පෙර මඟුලත් මිදිලා වැඩ ක්‍රියාදාමයක් කරනවා ඔයින් ඉහාදියා සත්‍යයක පවතින ඒකකයක් මාත්‍රියකවත් නෑ ඔන්න ඔක දැනගත්ත දාන්නේ එහෙනම් මේ මාත්‍රයක් නැතෙන කියන එක මවාගත ගොඩනගාගත මානසික සත්වයකක් ළඟදී. මම මෙහෙමයි අනිත් කෙනා මෙහෙමයි මාත්‍රයයි ලොකු එකට ඉන්න ඕනේ. අපිට මේ මේ දොරවල් කියන ඒවා තියෙනවා. ඒවත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. ලෝකේ කියන ඒවා තියෙනවා. ඔය කියන දෘෂ්ටියට ගත සංඥාවකපත් වෙලා පැවැත්මට වැටෙනවා. එතකොට රාගය නැගිනවා. ඒකට විරුද්ධ වෙන ද්වේෂය නැගිනවා. ඔය මුලාවටපත් වෙනවා. රාග දේශ ඇලි ගැටි ඇලි ඇලි ගැටි ගැටි ගමනක් හදා ගන්නවා. මෙන්න මේක අපේ මානේ යථාර්ථය දකිද්දී. මේ සංඥා නිරෝධ කරන කතාව බුදුදහමේ නෑ. තේරුම් ගන්නේ චන්දරාගය නිරෝධ කරන්නේ. ඒ සංඛාර නිරෝධ කරන්න පුළුවන්. එහෙනම් මේ සංඥා නිරෝධ කරනවා කියන එක නෙවෙයි ගන්න තියෙන්නේ. වේදනා සංඥා මනෝ සංඛාර. එහෙනම් මනෝ සංඛාර නම් මනස නිබදවන දෙයක්. වේදනා සංඥා දෙක. එතන වේදනා සංඥා දෙක තුලින් සාගදේශ මොහ දුරු කරපහම සෝපද්දේශ නිර්වාණය. කරගන්න ඕනේ ඒ ටිකයි. ඉහාතු සුඛ වේදෙන දින ඔන්න නිරෝධ සමපතින සමවදින්න පුළුවන්. ඒක ඉහාතු සුඛ වෙන්නේ නිවන නෙමෙයි. මෙලෝදී යම් කිසි තරමක් නිදහස් වෙන්න පුළුවන් උත්සාහය විරි අත්හැරලා. මනස ගොඩනගන්නා උත්සාහය විදි අතරින් තමයි ලබන්න පුළුවන් ඉහළම නිදහසුවේ ඒක සුඛාතර ඉහළම සුඛේ විසක්. ඒක නිවන නිමිති දේශනා කළා. නැ නිරෝධ සමාපත්තිය සමාපත්තිය අතර ඉහළම සුඛේ විසක්. ඉහාත්ම සුඛ විරණේ විසක්. ඒක නිවන නෙමෙයි. නිවන නම් ආගත්තේ දේශස්සේ මොහස්සේම. අසංකතයක් නෙමෙයි ඒක. නිරෝධය අසංකත කියලා බෙන්නුවේ නේ. නිවන කියන එකට බෙන්නවා. සාගක්කේ විදේශක්කේ මොහක්කේ මේ ධම්මා අසංකතා. නිරෝධයේදී මොකද හිත වෙන්නේ? හිත ගොඩනගෙන ක්‍රියාදාමය තීව්‍ර කරලා නම් කර්ම ශක්තිය ක්‍රියාව කියන්නේ නැද්ද මෙතන? ඒක තියෙනවා. නම් රාගක්ෂය කරා. කර්ම ශක්තිය පුළුවන් ක්‍රියාත්මක කරලා ආයෙ හාගේ හදා. ද්වේෂක්ෂය කරා. ධර්මාවෝදී ප්‍රඥා මුල් කරගෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ නැවත වාරයක් කරන්න දෙයක් නැහැ. ප්‍රඥාවෙන් කරගත්ත වැඩේ කරා දැන් ප්‍රඥාව කිවිලත් එකයි නැසත් එකයි. ප්‍රඥාවෙන් මොකද කරන්නේ කිවිලත් වැඩේ කරගත්තා. ප්‍රඥාවත් අල්ලන්නේ. ඒක එනවා ඉන්දියා තමයි කිව්වේ මේ බණු වැඩෙන යම් නෝලක් ඇද්ද ඒකත් අසාරයි. ඒකේ තරලන්නේ කියන එක හත් වෙනි ඥාන දර්ශනය. 77ක් ඥාන දර්ශන වල එක එක අංගයක් ගනි හත් වෙනි ඉඳ වෙන ඥාන දර්ශනය තමයි මේ බඳු වැඩෙන යම් නෝලක් ඇද්ද ඒකෙත් මට අසාරය අල්ලන්න දෙයක්. අත්තක්. ඒකයි කරන්නේ. මේ සංඥා නිරෝධය කියන එක නෙමෙයි ඡන්ද රාග නිරෝධය නිවන බව තේරුම් ගන්න. රූප නිරෝධයවත් වේදනා නිරෝධයවත් සංඥා නිරෝධයවත් සංකාර නිරෝධයවත් විඥාන නිරෝධයවත් කියන්නේ. මේ පණ්ඩාස්කන්ධ නිරෝධයක් නෙමෙයි මේ කිව්වේ. ඒ කියන්නේ චන්ද රාගයක් ඇද්ද? ඒක දැනගන්නේ මොකෙන්ද? රාගයේ, දේශයේ, මොහේ මුල් කරගෙන නැගෙන නිසා. චන්ද රාගය තියනවා නම් රාගය නැගෙනවා, දේශය නැගෙනවා, මොහ නැගෙනවා. ওই තුනේ කොහොමද නැගෙන්නේ? නැගෙනවා නම් මොකද වෙන්නේ? චන්ද රාගය තියෙන බව ලකුණු. රාගත්තේ, දේශත්තේ, මොහත්තේ වුණා නම් චන්ද රාගය ඉවර බවට ලකුණු. චන්ද රාගය ඉවර නම් කල ඉතර කළා ඉවරයි, මතු කරන්න දෙයක් නැහැ නිවන් සතා. සතර ගමන කෙලවර කරන්නේ කල ඉතර කරලා ඉවරයි. ඔව් මෙලොවදී රාග දේශ මොහ නිවි සැනසීමෙන් ජීවත් වෙනවා. පිරිනම් පහන් දවසේ ඉන්නකොට ස්කන්ධ පරිණිරවාණ ඉවරයි. සතු ස්කන්ධ ගොල්ලගෙන හේතුව නැහැ. දුකෙන් නිදහස් කියන දුකෙන් නිදහස්. ඔකයි බුදුදහම. ඉහාත්ම දුක විඳිනේට නම් මුලවකම තියෙනවා සංඥා නිරෝධ කරගන්න. හැබැයි ඒක නිවන නෙමෙයි ඒ කියන්නේ. ඉහාත්ම දුක විහෙරණය. සල්ලේක සූත්‍රය කියන සූත්‍රයක විග්‍රහ කරනවා ලෝක සත්‍යය නාගස්සේ දේසත්තේ මොහස්සේ කියලා හැටින් රැවටෙනවා. මෙන්න මේ කියනවා මේ සමාපත්තියට ගිහිල්ලා. ওই සමාපත්තියේ සල්ලේක කියලා මේ සාධනේ කියන්නේ ඔය කියන්නේ ධාතු සුඛ වේරණ කියලා. යමි සල්ලේක කරනවා නම් කරන්නේ කියන්නේ මොකද්ද? මේ සාධනේ බහැර මේ ප්‍රඥාවෙන් බහැර වෙච්ච අන්‍යෝ ප්‍රාණඝාත කරනවා සත්ත්ව හිංසා කරනවා. යථාභූතී ලක්මම ප්‍රාණඝාතයේ සත්ත්ව හිංසාවෙන් තොරයි. මේක සීකරා. අන්‍යෝ හොරමර වංචා කරන්නා වූ මේ සාධනේ මම හොරමර වංචා වෙනුනේ වේ. අන්‍යෝ කාම ධර්මයේ හැදෙන්නා වූ මේ සාධනේ මම කාම ධර්මයේ වෙනුනේ වේ. අන්‍ය බොරු කියන්නෝ වන්නා වූ මම මේ තාපේ බොරු නොකියන්නේ වන්නේ කියලා. මේ පාපයන් මේ ආකාරයෙන් දස අකුසලයේ මුල්දේවා දිගටම වෙන අතලිට ගන්න. කාරණා 40 ගන්න පෙන්නනවා විදිහ අයින් කරන්න. මෙන්න මේ දිහි කරන්න. ඒතර කෙලෙස් තමයි මේ අයින් වෙන්නේ. මෙන්න කෙලෙස් අයින් කිරීමට කියලා සල්ලි. මේ ආරවිනී මාර්ගය ඔන්න ඕක. කෙලෙස් අයින් කරන මාර්ගය. ඕකයි කරන්න කිව්වේ. ඒතර ඉහත රොබෙහෙන මාර්ගයක් තියෙනවා ප්‍රථම අධ්‍යයන, ද්විතීය අධ්‍යයන, තෘතීය අධ්‍යයන, චතුර්ථ අධ්‍යයන, දියාලන වල බලද ඒකට සාසනයේ පුරුදු කරලා තිබිච්ච ධාන පුරුදු ධාන පුරුදු කරලා තිබිච්ච හේතු එහෙම තිබුණා. ඒ වගේ මේ තීක්ෂණ මානසිකත්වයට ගැළපීලා තිබුණා. ඔහුට ධාන ලැබෙනවා. ලැබුණාට පස්සේ ඔළුවෙන් සමාධියලා ඉන්න පුළුවන්. ඉහත් සුඛ විහරණය. හැම වෙලෙම ඉන්න බෑනේ කන බොනලාට තමගේ වැඩ කරන හදේ වැඩි කර ගන්නවා. නිදහස් විවේක වෙලාවක් තියෙනවා. ඒ රාගකින් ද්වේෂකින් මොහොනේ නිවා ගන්නවා මේ විදර්ශනා මාර්ගයේ. නමුත් අර ඒක ඔක්කොම නිවා ගත්තත් මේ කායික ඇති වෙන දාහ දුක් නිවා ගන්න බෑ. ඒක නිවා ගැනීමට මොකද කරන්නේ? එකින් එක අරමුණු ගන්න නැති විදහස් වෙලා යන ආව තවත් තියෙනවා. ඒකට ධ්‍යාන වල කියන්නේ. ධ්‍යාන වලින් කියනකොට ධ්‍යානයේ සංඥා අරමුණු වෙන යමක් ඇද්ද ඒක විතරයි ඒකේ තියෙන්නේ. එතන එකින් එක සාන්තයි ප්‍රණීතයි. මොකද ඒ ධාතු විච දැවෙන දැවෙන මට්ටමේ ගණීපා සලු මට්ටමේ දිවිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන අරමුණු සාන්ති වුණා. ඒවැ 10ක් සලු බවක් තියෙනවා. ඒකේ නිදහස් වීම සාන්තයි ප්‍රණීතයි. අන්න ඒක තියෙනවා යහත්ම සුඛ විඳින මේ ධ්‍යාන මාර්ගය අනුගමනය කරන්නේ. විදර්ශනාවේ නිවන් දකින්න නම් මේ කෙලෙස් මාර්ගය දැකලා කෙලෙස් මාර්ගය විඳහන්නේ. කෙලෙස් මාර්ගයේ විදින ක්‍රමය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ දැකලා අසාර ලෝකේ තේරුම් අරගෙන හිතන කියන කරන වැඩ පිළිවෙල මනසේ තේරුම් අරගෙන පාපයක් ක්ලේශයක් නැගෙන තිබෙනා මාධ්‍යයේ කටයුතු හිතින් කිවිලි ක්‍රියාවල නතර කරා නම් විඥානීය ආහාර නැති වෙනවා විඥාන නිරෝධයෙන් ආහාර නිරෝධ වෙනවා නේද ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා සංකාරකන්ති ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධය අනිත් විඥාන නිරෝධයයි හිත නිරෝධයයි දෙකක් තේරුම් ගන්න විඥාන කියන්නේ හිත නෙමෙයි හිත කිව්වොත් හිත දෙකක්. විඥාන වෙන්නේ රාග දේශ මොහ නිසා. අවිජ්ජා යත්තේ රහේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. අනේ විඥාන කියලා කියන එක අපි දකින්න ඕනේ අවිද්‍යාවපතේ විඥාන හටගන්නවා. අවිද්‍යාවපතේ හටගන්න සංඛාර ආහාර කියන්නේ විඥාන හටගන්නවා කියන්නේ හිතේ හටගන්නේ ක්ලේශය. විඥාන කියන්නේ. හිතට විඥාන කිව්වොද වැරදි. හිත මනෝ මාර්ග හදියා පණ්ඩලා මනෝ මනයතන මනින්ද්‍රිය විඥාන. කොච්චර හරිද විඥාන කියන්නේ. මොනවද කියලා කියන්නේ එකක් නෙවෙයි. හිත කියන්නේ වරද කියන්නේ හිත විදි හිත කියන එකේ යම්කිසි ආකාරයෙන් මැන ගන්නා වූ ධර්මයක් අරමුණු කරගත්තාම ඒ අවස්ථාවේ ඒක මාන. මේ මනසදී අසුරු කරගෙන ඉන්න ක්‍රියාවලාමයක් ඇද්ද ඒ තාකල් මනසක ඉන්නවා. මනස කියන්නේ ඒක. හිත කියලා කියන්නේ දැනෙන ස්වභාවය විතරයි. අරමුණක් ආවොත් දැනෙනවා. ඒ ලක්ෂණේ තියෙනවා. අරමුණක් වැදුනොත් දැනෙනවා. අන්න ඒකනේ හිත කිව්වේ චිත්ත කිව්වේ. මේ විඥාන නිසා තමයි බුද්ධලයාගේ විඥාන කියලා නාම රූප වෙහගන්නවා. මේ විඥාන කියලා කියන්නේ බලාපොරොත්තු සහගත මනස. බලාපොරොත්තුයේ ගොඩනගා ඉන්නකොට. ඒ බලාපොරොත්තුට අවශ්‍ය ආහාරය බලාපොරොත්තු වෙනවා. නාම රූප බලාපොරොත්තු වෙනවා. එතකොටයි බාහිර දෙයට යන්නේ. විහිදෙන්නේ. මේ නාම රූප හැරගෙන විඥානය කිත්තේ එන්නේ. කිත්තේ කියන්නේ ප්‍රබන්තර මිදම් වික්ක වේ කියලා. ආගන්තුක උපක්ලේශයෙන් කහට ගැනුණා නිසා තමයි මනෝ වුනේ. ඒ නිසා තමයි මාන සංවුනේ. ඒක සමග බැඳුනේ. ඒ නිසා තමයි හදයක් කියලා හිතන් හිතවතුන් හදාගන්නේ. හිතවත් දේ යහපත් දේ මගේදී මම මම වගේ කියන එකට ගොඩ ගහගත්තා. අද ශාස්ත්‍රීය නම් කරගත්තා. අන්න සකස් කරගත්තා. අන්න හදයක් හාද වුණා. අන්න හදයක් වුණාට පස්සේ මුදින සංගණිකා දෝෂෙට බහැගත්තා. දැන් ඉතින් ඇලිම් ගැටි වලට වදීද මුල පිටුව. සංග්‍රහ. ඒක පහකවා ගත්තා. මනෝ මනේ ඉතින් මනෝ මනායතන. ඊ මනකත් එකට ආයතන කරගත්තා මනස. දැන් මේ මනීන්ද්‍රිය ඒකම අග්‍ර කරගත්තා. විඥාන. මුලාභාගත වන්නා මානසිකත්වය ගොඩනගාගත්තා. අනු විඥානික වේදෙන්නයි. මේ විඥාන නිරෝධ කරනවා කියලා කියන්නේ චිත්ත නිරෝධ කරනවා නේ. චිත්තයි විඥානයි දෙක තෝරා ගන්න ඕනේ. ඉතින් ඔබ තෝරා ගන්න පුළුවන් හිත කියන්නේ මනස කියන්නේ විඥාන කියන්නේ එකක් කියලා ගත්තොත් තමයි පස්සේ තියෙන්නේ. ඒ කාර්ය තුනක් කියන්නේ. ආකාර තුනෙන් ව්‍යාප්තන ආකාර තුනක්. චිත්ත මනෝ මානස යන යමක් චිත්ත මනෝ විඥාන යන යමක් ඇද්ද කිව්වහම මේ චිත්ත මනෝනේ මනෝ හේතුවක් විදිහට. ආරම්භන මීනමාන ජානාදීති මනෝ කියලයි අටුවාවෙ පෙන්නන්නේ. එතරම් මනෝ වෙනවා තියෙන්නේ කොහොමද? නිකන් හිතන්න. ප්‍රබස්තර මුදම්බි කියවේ චිත්ත. ආරම්භන මීනමාන ජානාදීති මනෝ. ආරම්භනේ මේ මේයි මනගිරි දැනගන්න හින්දා මනෝ කියන්නේ. ඉතින් අර්ථය එහෙමත් වෙලා තියෙනවා. නිරුක්තියත් ඒ වෙනම තියෙනවා ලස්සන. අපි මා මෙනෙහි වෙන කියනවා. අන්න ඒකයි කියන්නේ. ඒ ඒ ආරම්භන මේ මේ ආකාරයි කියලා මනමන දැනගන්න අර්ථයේ මනෝ කියනවා ඉතින්. ඒ වැඩේට වැටුණා තමයි මනෝ වෙන්නේ. ඉතින් නිරෝධාපතිය නම් මනමල දැනගන්න යන එක ඔක්කොම ඉවරයි. ඒකමයි මනෝ කරගත්තේ නැහැ. හිතවල ගිහිලා ඒ ප්‍රතිත්‍ය අරමුණු කරන එකත් නතර කරලා. අන්න ඒකයි කියන්නේ. හරි ගැඹුරුයි තේරුම් ගන්න තමයි කරන්න දෙයක් නැහැ මේ මොකක්ද. ඒක හරි. ඒක හරි. හරි අමාරු වෙලා. මොකද මේ කොච්චර කිව්වත් හරියන්නේ නැහැ මේ ගැඹුරු දහම අතිශූක්ෂමයි. ඉතින් මෙහෙම තැනකදී මේ විඤ්ඤාණ නිරෝධය කියලා එකක් හදන්න යනවා. ඒ වගේ සංඥා නිරෝධය කියලා එකක් නිවන කියලා හදාගෙන විරුද්ධ රැවටෙනවා. ඒකයි කියන්නේ. ආ නේව සංඥා නා සංඥා කියන තැනට ආවට පස්සේ එතනදී අර සංඥාව නැති යනවනේ. ඔව්. සංඥාව නැති ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් අර අහිය තාපක ජීවිත ඉපදුනේ ඒ එයා නේව සංඥා නා සංඥා කියන ගියාට පස්සේ සංඥා නැති වෙන්නේ නිරෝධයේදී සංඥාව නැති වෙනවා. ආ නිරෝධයේ තමයි සංඥාව. ඔව්. නේව සංඥා නාසඤ්ඤාව සංඥා නැති වෙනවා නෙවෙයි. සංඥාව ගොඩනගෙනවා ගෙවිල යනවා. ගෙවිල යනකොට ජීවිතේ ඉවරයි කියන හැඟීම නිසා ජීවිතාංගාව මතකරගෙන ඒ හේතුවෙන් නැවත සංඥාව ගොඩනගෙනවා. දැන් මේ නේව සංඥා නාසඤ්ඤායට පස්පස්ක තැනට නැවතත් එයා ප්‍රතිසම්පිය ලැබනට එතන අපි තුම අසන්න කල ඉන්නේ. ඔව්. එතන ප්‍රතිසම්පිය ලැබනකොට කොයි හරි සංසාරයේ යාගේ කර්ම චක්‍රයන් යම් සිතනක උත්පාද ලබන්නේ. දැන් මෙන්න මෙහෙමයි. අසන්න කාලේ උපදින්නේ ඕනෙ කියන සංඥා නැති කරගත්තා. දැන් සංඥා නැති කරගන්න පුද්ගලයා මේ කෙලෙස් නැති කරගත්තේ නෑ. මේ සංඥා දුරු කරගෙන ඉවරලා හිටන් ඉන්න මාධ්‍යස්නායක සමත භාවනාවක් තියෙනවා ඒක මේක. සංඥාව ආදීනවල කරලා සංඥාව නිසා මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා හිතව සංඥාව ගන්න නැතුව ඉන්නවා. සංඥා මතක කරන්න වෙනකොට සංඥා කියන එක මේ සර්වචිත්ත සාධාරණ চৈতසිකයක් නිසා. ඒක නැතුව හිත කොට නැගින්න නැතුව යනවා. හිත කොට නැගින්න තියෙන පුරුදු කරනවා මේ සමාධිය. අචිත්තක සමාධිය පුරුදු කරනවා. හැබැයි කර්ම ශක්තිය අයින් කරන්න ඒකෙන් බෑ. එතකොට ඊට පස්සේ මේ සංඥාව නැතිවට පස්සේ තමයි අර ඉන්ද්‍රිය දෝෂන ධර්ම නැතිවට සම්පූර්ණයෙන් නැතිවට පස්සේ තමයි ස්කන්ධ පරිනිර්වාණය ඇති වෙන්නේ. නෑ සංඥා නැති කරලා නැහැ. සංඥා නැති කරලා ගියාට පස්සේ රූප කෙලෙම් නැති කලේ නැහැ. සංඥා කියන එක වෙන එකක් රාගදේශ මොහොතෙන් තව එකක්. දැන් හොඳට පැහැදිලිව පේනවා දැන් සමහර අය ඉන්න සංඥා විරෝධ කරගෙන දවසක් පවා ඉන්න පුළුවන් අය. ඉඳලා තියෙනවා. එකලා ස්වාමීන් වහන්සේ නම දින පහක් හිටියා. අර අපි දැක්කත් දැකි හාමුදුරුවෝ විතර නේ. ඉතින් මේ හාමුදුරුවෝ ඒවා කියන දින පහක්. සංඥාන් යෝග කරනවා. මේක ඉන්දියාවේ බුදුරජාණන්සේ පහළ ඉඳලා ඉස්සලා ඉඳි මුනි ධර්මයේ කියන භාවනා කරනවා. මුනි වදනා කියනවා කියලා ඔබට කියන්නේ. හිතන්නේ නැතුව, කියන්නේ නැතුව, කරන්නේ නැතුව, සංඥා එකපාර ගන්න නැතුව, පුරුදු කරලා පුරුදු කරලා ගිහිල්ලා යන්නේ ඒකට කියන අසන්න භාවනා. බුදුරජාණන්සේ ඉතින් කරා සංඥා කියපු දේ. මේ අවස්ථාවේ මේ අවස්ථාවේ එයා ඒකාන්තයෙන් මේ හිතපු ඉරියව්වක් තියෙනවා නම් ඒ ඉරියව්වේ කර්ම විපාකයෙන් හදගත්ත කර්ම මේ කර්මජ කය හදලා කර්මජ කය ගිහිලා ඉතින් ජීවිත රූපේ පවත්නවා මහා කල්ප 500ක් ඊට සුදු කාලය තුල එතන හිතිය ඉරියව්වේ ස්වභාවය තමයි ඒකම මතුවෙන්නේ සම්මත යනකෙන්ද යකහතර කියන්නේ ඈ යකහතර කියනවා කියන්නේ ඔයා ඔයා යෑම නේද නෑ නෑ ආය ආකාසාන්තයන විඥානන්තයන ආකින්චඤ්ඤාත නේව සංඥායත්න ආසඤ්ඤායතන කියන හතරෙන් හිත තියෙනවා මනස වැඩ කරනවා සංඥා වැඩ කරනවා සාමාන්‍ය ධ්‍යාන හතරක් පමණයි මේ ස්වාමී ඔව් මේ ධ්‍යාන වලින් හතරවෙනි ධ්‍යානය හා සමානයි සංඥා දුරු කරනවා පස්යෙන් සත්‍යයක් ඕ ඔව් බලක් නෙමෙයි නමුත් ඕකෙන් හතර අතර මන්නේ තමයි මහා කල්ප වාචිකපදී ආයෙත් කල්ප ශක්තිය ඉවරයි ගිහිලා භාවනාවේ ගොඩනගන කර්ම ශක්තියක් තුළින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකාන්තයෙන් වෙන්නේ ඉතර මහා සර්ව 500 ගැනකන් එයාට කිසි දෙයක් හිතා ගන්න බෑ. ඒක තමයි අර අපේ සාපතේ ඇන්නේ නෑ අයියා ඉන්නේ ඒක නෙමෙයි. අතිසතාවද කියන එක වෙන එක නෙමෙයි. එයා රෝගේ පුදුර කෙනෙක් කියන නේව සංඥා නා සංඥාය. එයා මහා කල්ප 80000 ගණන් ඉන්නෝනේ අරු පෙතරලෝකේ. ඒකේ උපන්නේ. හිතතරම හැබැයි මේකයි ඒක. මාර්ග බලන ලැබෝ කෙනෙක් ගිහිලා එහෙම පුතඥ කෙනෙක් ওই භාවනාව වල ඉඳන් දේව සංඥා නාම සංඥාත් වල උපන්නොත් එහෙම මහා කල්ප 84000 කන්තාකල් මේ පිළිමතනක උපදින්න විදියකු නෑ දන්නේ නැහැ බුදුරු 10000 පහල ගියා ඒක බණපදයක් අහගන්නත් නෑ නිවන් දකින්නත් අන්තිමට මහා කල්ප 84000 අවසාන වෙච්ච දවසක් වෙන කවන්ද එදාට කෙනෙක් හිත වෙලා ආයෙත් රැකෙදි මිනිස්සෙක් කියලා උපදිනවා උපන්නක පස්සේ බැරිලා හරි ඒ කාලේ ඉන්න විද්‍යාවෘත්ති නම් ඉන්නේ යෝගීන් හම්බුනේ නැත්නම් ආර්ය මාර්ගයක් හම්බුනේ නැත්නම් මේ අසත්පුරුෂ ආශ්‍රයයකට වැටෙන්න වෙලා හැම තිබුණේ. ඔව් එතනින් පහු වෙලා කරගෙන ඉන්න අපාගත වෙන්න පුළුවන් ආයි. සතර ගන්නේ හරියට කියන පොඩ්ඩක්. සතර පායම නිදහස්. ඉන්දා තමයි නේව සංඥා නාසඤ්ඤාත්මේ වැඩි වූ යෝගියෙක් අත්මා. මාගේ මේ ගිහි ජීවිතය ගත කරන අමුදමියන් වතින් ඉන්නා වූ යම්කිසි සෝවාන් උපාධි උපාධිකාවෙන්ද. ඒ අයගේ වටිනාකම කලාවේ කලාවටත් මම ඒ පුදුලා මේ අගය කරන්නේ නැහැ කියලා උදානාති දේශනා කරා. ඒකට ධ්‍යානයට වඩා වටිනවා අනිත් සම්බන්ධ. ඒකට කියන්නේ. පංචාවිඥා අර්ථසමාපත් ලැබූ යෝගියා සෝතාපන්න කුතිලෙන් කලාවේ කලාව කියලා අගය කරන්නේ නැහැ. මොකද හේතුව? අර පංචාවිඥා අර්ථසමාපත් යෝගියා යෝගියා සමහර වෙලාවට මේ අධ්‍යයනයත් නිවිහෙන්න පුළුවන්. කියලා ඒ අධ්‍යයනයත් යන්න පුළුවන් අපාගත වෙන්නේ. එහෙම නැත්නම් ඒකේ වේල කොමාරියකින් නොපිරි කල්පිය කරන මහා කල්ප 84000 කද ඇවිල්ලා ඉතින් ආයතන අපාගත වෙන්නේ ලෝකෙදම ආවා. වැඩක් නැහැ නේ කරලා තියෙනවා. කප්පියාදුවක් කියලා අනාගත දුකේ උරුමකාරය කියලා කොච්චර කල් හිටියත් මොකද? මතු කාදාහරි ඒකට වැටෙනවා. නේද? සෝතාපන්න බුද්ධිලා මොන හේතුව කිව්වා? සතර පාගන කරන්න බෑ තාම. සතර ගමන කාලයට අපල මං කරන්න බෑ. ඒ කාන්තිය ජීවන කරා යනවා. සමත භාවනාවෙන් ජීවිලා යන්න පුළුවන් මේ එහෙම කරගන්න පුළුවන්. නම මූලික ධර්මාවෝදී ලබලා විදර්ශනාව වැඩි. අන්න ඒක. ඉතින් මූල ධර්මය ඇලුවා තෝවා මුද්දලට කොයි භාවනාවක් කියත් පමණයි. හැබැයි අසහනය කරන්නේ නැහැ. අසන්න භාවනාව ඵලෙ වැඩින්නේ නැහැ සෝවාන් පුද්ගලයා. ඒක ආර්යයට ගැලපෙන භාවනාවක් නෙමෙයි. ඒකයි කාරණා. ඉතින් ඕක හරි ගැඹුරුයි. විස්තර කරලාම තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න කෙරුවාට කමන්නේ ප්‍රශ්න කරපු තරමන හොඳයි. මොකද ගැඹුරු තැන ආවට කියන සැරයක් කියලා කෙනෙකුට තේරෙන්නේ නැහැ. තව තව කෙනෙක් ප්‍රශ්න කරන්න කරන්න තමයි හාරිලා ඇවිත්ලා ඇවිත්ලා ඒ ඕන දෙන මතුවලා එන්නේ. ඒක තමයි ධර්ම පිළිබඳ මූලික දැනුවත් වීමක් ලබන්නේ දියුම් තැන් ගැන. නිවන පිළිබඳ ඇති කරගන්න දෘෂ්ටි. නිවන නොවන දෙයක නිවන කියලා හැවටෙන දෘෂ්ටි. ඒකට වැටෙනවා බුදුරජාණන් වහන්සේ මා දේශනා කරනවා නිවන දැකලා කියලා. ඔය ගැඹුරු විස්තර කියා දෙන යම් වින්වා සාස්ත්‍රවල වැඩි දැන් වෙන්නේ හිටන අය ආචාර්යවරු. අභිධර්මයෙන් හරි කරුණු බෙන්ලා ඉඳලා ඔලිය බෙන්නන්න ගියාම ඊළඟට කරන්නේ මොකද්ද? අර වටිනා ධර්මයේ කපා හරිනවා. ඕක නම් පස්සේ හදාගත්තයක් වෙන්න ඕනේ. මා කිව්වේ තමයි නේද? උඩින්ද වහිනවා. ඊට පස්සේ ගන්න ත්‍රිපිටකේ කපාගන්න. සමාග වාදී ඉක්පොත කරගන්න ත්‍රිපිටකේ කරුණු වෙන්නට කරුණු කපාගන්න. මහා විනාශයකපත් වෙනවා අන්තිමට. මේ මතතුරක් ගිහලා අගමංගල යන්න යනවා අපු. ඒක වෙන්නේ. ඒක නැරෙන්නේ නයිපද. හරි බයයි. දැන් හොඳ පැහැදිලි දෙයක් තියෙනවා. යම් යම් ආයේ ප්‍රතිඵල ලැබුවා කියන පිළිස්සීම. ඉතින් එයාට වෙන්නනවා පළවෙනි හැරේ හරි මාත්‍රයක් සංඥා නිරෝධ කරගෙන සෝවාන් ඵලයටපත් වුණ කෙනෙක්. ඒ නිසා තවරා නිරෝධ කරගාම ඉතුරු ඵලයටපත් වෙනවා කියලා කියනවා. පොඩ්ඩක් චරිත ලක්ෂණය හොයලා බලන්න. ඒගොල්ලන්ගේ සාගය එහෙම දිවිදේ මොහෙම අඩු වෙලා තියෙනවා කියලා ඔන්න. ළඟින් ඇතුළු කරලා බැලුවොත් එහෙම අඩු වෙච්ච රාගය මාත්‍රයක්වත් පේන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ. ද්වේෂයක් අඩු වෙලත් නැහැ ගැටෙනවා පොඩ්ඩක් කරනවා ඔස්සාගෙන නැසෙ යනවා. වදනයක් වරදින්න බෑ. ජවිනවා ගැහිලා. ඉතින් ඔතන උඹලාව කියනවා. සෝවාන් ඵලයේ වස්තුව දැන් බලන් හතර පහකට එන රාගයක්, ද්වේෂයක්, මොහයක් සහ මුලින්ම ඉවරයි. එහෙනම් මතුවෙන්නේ ඊටම සුදු දෙයක් විතරයි. සෝවාන් ඵලයේ වස්තුන කෙනාට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනයි. සතර අපාගත වෙන රාගයයි සතර අපාගත වෙන දේශයයි සතර අපාගත වෙන මෝහයයි කියන්නේ. මෙන්න මේ තුලයි කියන්නේ මේ හය නැති වෙනවා. නැවතවත් වෙන්නේ නැහැ. එහෙනම් ඔය කියන්නේ මෝහේ සංඥා නිරෝධයක් වෙච්ච කෙනා තමා තමාගෙන හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේ කියන අහලා බබුනේ. ස්වාමීන් සංදිත්තිකයි සංදිත්තිකයි කියනවා. කොහොමද ඒක මම තේරුම් ගන්නේ? බමුණ ඔබට පෙර රාගයක් තිබුණා. ඔබට තේරෙන්නේ නැහැ. සාමයේ තේරෙන්නේ. යම් හේතුවක් නිසා යම් දවසකදී රාගය දුර වෙනවා කියන්නේ අපට වැටහෙන්නේ නැහැ. කාම අපහරම් දුර. නැත්නම් මේ එකක් වුණා තේරෙනවා. බමුණ ඔබට යම් කාර්යක ද්වේෂයක් තියෙනවා. මට ද්වේෂය පහළ වුණා කියලා වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ. යම් අවබෝධයක් නිසා ද්වේෂය තේ වෙලා ගියා. ඔබට වැටහෙන්නේ නැහැ දැන් මට ඉස්සරවගේ ද්වේෂය පහළ වෙන්නේ නැහැ කියලා. තමයි වැටහෙනවා. ඔබට යම් කිසි මුලාවකින් තේරුම් ගන්න බැරි කමක් තියුණ ඇත්ත පේන්නේ නැහැ වැහිලා. මට මේක තේරුම් ගන්න බෑ කියලා දැනගෙන හිටියා. දැන් මොකද තේරෙන්න පටන් ගත්තම තේරෙන්නේ නැද්ද? මට ඉතන තේරෙන්නේ නැහැ. දැන් අපාර තේරෙනවා කියලා. තේරෙන්නේ නැහැ මොහක් කියන එක වැඩෙන්නේ. මේ නිවන සම්දිත්තිකයි කියුවේ ලෝකයි. මේ ආර්ය සම්දිත්තිකයි කියේ ඔන්න ඒ කියන්නේ. දැන් මම සෝවාන් කියලා කියනකොට අවන්තව කල්පනා කරලා බලන්න. ඒ පොඩ්ඩක් ඉඳ ගිහින් ඉඳලා බලන්න මොකක් නිදි නැතුව ගිහින් දැන් අහන්න පස්සේ. මට දෙවිද රාගයේ වෙනසක් වෙලා තියෙනවා. මට තිබිච්ච ද්වේෂය කවුරු හරි බයිනකොට මොනවා හරි යනු පළයක් එහෙම කියනකොට තිබෙන ගති ලක්ෂණයක් තිබෙන වෙනස් වෙලාද ඔන්න කල්පනා කරලා බලන්න අනේ වෙනස් වෙලා නම් තේරෙයි සංදිත්තිකයි එහෙනම් ඒවා දකින්න සංදිත්තික තියෙන්නේ සමාගම වැටෙනවා තමයි මේ තත්ත්වයට අන්න මේක කියන්නේ තමා නිවුණද මොකද නිවුනේ තමන්ගේ කාමගිනි නිවිලාද දේශගිනි නිවිලාද මොහොගිනි නිවිලාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෝවාන් දුර්ගලයා නිමිත්ත ගින්න කොච්චරද කියනවා කෙලෙස් නිසා ගිනි ගන්න ඒ කෙලෙසේ නිවිච්ච හැටි ඔතන තියන පොළවෙන් නියපිටට වැලි ටිකක් අරගෙන පෙන්නනවා. පස් පොඩ්ඩක් අරගෙන. මහන්නේ සෝවාන් බුද්ධිලයා ගෙවුණු කෙලෙස් මේ මහ පොළොවා. මහ පොළොවේ වාසය. ඕන ඉතිරිය තියෙන මෙන්න මේ නියපිට තියෙන පොඩ්ඩවා. දැන් වෙනස වෙන්නේ සෝවාන් වුණා. තමන වෙන්නේ මුහුදේට මුහුදේ වතුර ටිකක් අරගෙන පෙන්නලා කියන උපමාව පෙන්නනවා. මුහුදේ මෙහෙම ඇඟිලි ටික ඇඟිලි දෙකක් දාලා උත්සපුවාම මහන්නේ ඔබලට මේ ඇඟිලියේ කියන වතුර පේනවා. සෝවාන් බුද්ධිරයා අත්හැරම කෙලෙස් මේ මහා පොහොන දින වතුර වань. ඔහොර ඉදිරියට දින මෙන්න වෙච්චා. ගිජ ඔය මහා පර්වතයක් ළඟ කුංචි ගල් කඩ හතක් දීලා කියනවා. මහන්නේ පර්වතය ඔබලට පේනවා. රාමි පේනවා. මේ ගල් කඩ හත පේනවා. පේනවා. සෝවාන් බුද්ධිරයා ඉදිරියට දින මෙන්න මේ ගල් කඩ හත තමයි කෙලෙස් ටික. ගෙවිලා කියන හැටි මෙන්න මේ මහා පර්වතය ඉදිරියට. ඉතින් වෙනස වෙන්නේ නැහැ. ඒ පන් ඉඳ ගිහිට ඇහැරෙන පස්සේ වෙනසක් වුණා කියන්නේ ලොයි වෙනස වුණා. වෙලා තියෙනවා. කියන නායකයාට පුළුවන් කොහොමද කය? අත්දැකීම් තිබුණා කියන නායකයාගේ බලපුවාම නායකයා හරියට කිතු වෙන්නේ. තරම් යාළුවෝ ස්වාමීන් වහන්සේ ආතන් වහන්සේ කතා කරනවා ඉඳලා තියෙන නරකම් කරගන්න බෑ. එහෙම හොයන්න බෑ. හොයන්න බෑ. ඔව්. ඒත් පීජාතු මහරහතන් වහන්සේ කතා කරන්නේ. ආ ඒක කියන්නේ. ඉතින් ඒක කෙලෙසියන්ගේ ස්වභාවයක් තියෙනවා. ඒ ක්ලේශයන්ගේ ස්වභාවය තුළ ඒ බුදුලා හදා කරන ස්වභාවය දින කතා කරන ස්වභාවයෙන් අපි දැන් උන්වහන්සේ වහලේ කියන කතා කරලා ගහන්නේ කියන්නේ ඒ ඡන්දයෙන් එන එකක් අන්න ඒකයි කතාවේ ස්වභාවයක් තියෙනවා සමහර අය කතාව හැඩපරුසයි සසර උරුමෙන් ආපු වාසනා ක්ලේශය නිසා එහෙම වෙන්න පුළුවන් සමහර අය මුකරි සතර පුරුද්ද නිසා මුකරි වෙන්නත් පුළුවන් මුකරි වෙන්න බැලිලා එහෙම ජීවනය කරන්න බෑ හැබැයි කියන කතාව අර්ථවත්ද නැද්ද මුකරි පුද්ගලයා කියන එකයි කතාව කතාව වල වැරද්ද යනවා ගන්න හරයක් එකක්වත් ගෙදර මහා පොතක් හැට එකක්වත් වත ගන්න දෙක ඉවරයි. අන්න ඒ වගේ කතාවක් තියෙනවා මොකද පුද්ගලයා. මොකද දෙන්නේ එකතු වුණාට පස්සේ තොර සෝච්චියක් එකතු වුණා හැය වෙනකන් කතා කරලා කරලා මොනවද කරලා දැන් අහලවත් දෙයක් කිව්ව විතර කියලා කිව්වොත් එහෙම එකක්වත් නෑ. වැල්වට අරන් තමයි කතා කරලා තියෙන්නේ. අන්න මොකද පුද්ගලයාගේ නිෂේධය කරනවා. දක්ෂ කතිකේ හැවිලා ඉන්නවා. ධර්ම අවබෝධයේ කතිකේ ඉක්ුණාම කතා කරන වචනයක් වචනයක් වාසා හරයක් කියන්නේ. හරයක් නැති වචන එතන එකක්වත්. මේ වෙනස ඒකයි. ඒක දැනගන්න දැනගන්න ඕනේ. ඉතින් අනික බුදුදාන මහන්සිය වැඩි ඉන්න කාලේ කෝටි ගාණක් කිරුව රහතන් වහන්සේලාගේ එක්කලා නේද ඉන්නේ. කොහොමද ආකේ? ඉතින් අපිට කියන්න පුළුවන් තියාලන්ට මේ වාසනා කියලා ඉතින් නිසා මේ ගායිනවා කියලා ගන්නවා කියන්නේ. නෑ ඒක කලාතුරකින් කියනවා සිද්ධ වෙන්නේ. අපි දුර්ලභද? ඉතින් කියලාෝ එහෙම දැනගන්න. බුදුදාන මහන්සිය වැඩි ඉන්න කාලේ කෝටි ගාණක් රහතන් වහන්සේලා හිටියා. කොහොම කතා කළේ එක්කලා ඉන්නේ වාසනා කියලා සිද්ධ වෙලා. තව අනිකයන් හදාහක්වත් නෑ. එහෙම කතා කරලා ඉතින් ඒ නිසා මේ සාතිල ඔකගෙනම වාසනා කෙනෙක් වාසනා කෙනෙක් කියලා දාන්න බෑ. ඒකයි කාරණා.